නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ත දීපා භික්කවේ විහෙරත අත්ත සරණා අනඤ්‍ය අනඤ්‍ය සරණා ධම්ම දීපා ධම්ම සරණා नो අනඤ්‍ය දයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද මේ උතුම් පුරපසලස්වක් බොහෝ දිනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයක් ශ්‍රවණය කරලා අපේ ජීවිතයේ ධර්මයේ අර්ථය සම්බන්ධ කරගෙන ඒක අපේ ජීවිතයට ඒ ධර්මලාභය ලැබෙන විදිහට යොදා ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියලා ධර්ම අවවාදයක් වශයෙන් මතක් කරනවා. ඉතින් උදෑසන ඒ ශ්‍රද්ධාව කුසලයේ වැඩෙන පින්කම් බුද්ධ පූජාමය කුසල ධර්මයන් සිද්ධ කරලා මේ වෙලාවේදී සූදානම් වෙන්නේ ඉතින් අපිට මේ දුක නිවෙන ධර්මයේ බිඳක් ශ්‍රවණය කරන්න. ඉතින් අද මම සූත්‍ර දේශනාවක් ඇසුරෙන් ධර්මය ටිකක් කතා කරන්න අදහස් කරා මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන ඊටමත් වටිනා ප්‍රශ්නෝත්තර ක්‍රමයට තියෙන සූත්‍ර දේශනාවක් තියෙන මහා පුන්නම සූත්‍රය කියලා. මහා පුන්නම කියලා කියලා කියන්නේ සඳ සම්පූර්ණයෙන්ම පිරීමට ගිහිල්ලා පුර 15ක් බොහෝ දවසේදී ඔය පානේ ඒ කාලේ සඳහන් වෙන්නේ පන්නරසී කියලා පාලියෙන් කියන්නේ මේ පෝය දවසට පුර 15ක් පෝය දවසට පන්නරසී කියලා කියනවා. එතකොට ඒ බඳු දවසක මේ බුදුරජාණන් වහන්සේ විසින් සවැත් නුවර පුබ්බාරාමේ මිගාරමාතු පාසාදීදී කරන ලද දේශනාවක් අනුසාරයෙන් තමයි මේ සූත්‍ර දේශනාව සැකසීලා තියෙන්නේ. දේශනාවක් කිව්වට මේක මේ සාකච්ඡා ස්වරූපයෙන් තියෙන දේශනාවක්. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් විසින් අහන ප්‍රශ්න වලට දෙන උත්තර අන්තර්ගත සූත්‍ර දේශනාවක්. ඉතින් එතකොට මේ සූත්‍ර දේශනාවට අදාළ පාඩයක් නෙවෙයි මම මාතෘකා කරේ මම මේ මාතෘකා කරපු පාඩය සම්බන්ධ කරගෙන මේ සූත්‍රයට ගලපලා දේශනා කරන්න උත්සාහවත් වෙන්නේ. ඉතින් මම මාතෘකා කරපු ගාථාවේ අර්ථය අත්ත දීපා භික්කවේ විහෙරත අත්ත සරණ නෝ අනඤ්‍ය සරණ. ඒක ගාථාව මම දේශනා කරනකොට අඤ්‍ය නෝ කියන කෑල්ල මට කියන්න බැරි වුණා. ඒ නිසා ඒක මම ඒ පිළිබඳව ඒක වැරද්ද හදාගන්න කියලා මතක් කරනවා. එතකොට අත්ත දීපා විහෙරත බික්කවේ බුදුරජාණන් වහන්සේගේ මේ අවවාදයේ අනුශාසනාව තමයි තමන්ට තමාවම පහනක් කරගෙන දීපයක් කරගෙන වාසය කරන්න ධර්මය දීපයක් කරගෙන ධර්මයේ සරණක් කොටගෙන වාසය කරන්න අනිකුක් සරණක් කොටගෙන අනිකුගේ පිහිටක් බලාපොරොත්තුෙන් වාසය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. ඉතින් ඒ නිසා මේ මේ දහම් පාඨය ඊටමත් වටිනා අර්ථයක් තියෙන දහම් පාඨයක්. ඒ හින්දා තමයි මම ඒක මාර්තුකා කරගත්තේ. ලෝකේ හැමෝම ජීවත් වෙන්නේ අනුන්ගේ සරණින් අනුන්ගේ පිහිටෙන් මම එහෙම කිව්වේ මේ අනුන්ගෙන් මේ හම්බ කරගෙන අනුන්ගේ දේවල් නිසා අපි කාලා බීලා ජීවත් වෙනවා කියන එක නෙවෙයි අපේ සැප දුක කියන එක තීරණය වෙලා තියෙන අනුන් මත එතකොට අනුන් කිව්වහම බාහිර පුද්ගලයෝ වශයෙන් හරි දේවල් වශයෙන් අපිට මේ ආයතන 6ට ගැටෙන අරමුණු ඔස්සේ තමයි අපි සැප දුක් විඳින්නේ. දැන් කවුරු හරි බැන්නොත් අපිට තරහ එනවා. තව කවුරු හරි නොමනා දෙයක් කරොත් අපිට දුක එනවා. ඒ වගේම බාහිර අපිට හොඳ ප්‍රියමනාප වූ දෙයක් ලැබුණොත් ඒකේ සතුට වෙනවා. කවුරු හරි අපේ ಗುಣ කිව්වොත් අපිත් එක්ක හොඳට කටයුතු කරොත් ඒකේදී අපි සතුට වෙනවා. හැබැයි ඒ කෙනාම පස්සේ අපිට අනර්ථයක් හානියක් කරොත් අපි දුක් වෙනවා. ඒ වගේම මේ නින්දාවේදීත් ප්‍රශංසාවේදීත් ලාභේදීත් අලාභේදීත් මේ බාහිර අටලෝ දහමට වසඟ වෙලා ඒකේ මුලා වෙලා තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් අන්න ඒ හින්දා තමයි කිව්වේ අනුන්ගේ සරණෙන් අපි ඉන්නවා කියලා කිව්වේ. දැන් අනුන් නිසා තමයි බොහෝ අය තරහ ඇති කරගන්නේ, ලෝභය ඇති කරගන්නේ. එහෙම නැත්නම් කුසල් අකුසල් මේ ඔක්කොම ඇති කරගන්නේ අනුන් මත පදනම් සමහර විට මේ දෙමව්පියෝ ගත්තාම ඒ දෙමව්පියෝ කරන කියන දේවල් ජීවත් සඳහා දරුවෝ හැදීම තබා රැකී රක්ෂා කිරීම සඳහා රෑදවල් දෙකේ රැස් කරගන්න ලෝභ දේශ මොහ කන්දරාව ඒ ඔක්කොම බාහිර දේවල් නිසා ඇති කරගන්නේ එක්කෝ දරුවෝ හදන්න යෑම නිසා තරහා මනාපකම් ඇති කරගන්නවා තමන්ගේ ආර්ථිකයේ ධනෙ නිසා බොරු කියනවා සමහර විට හිස් වචන කියනවා කේලම් කියනවා මෙන්න මේ වගේ ඒ වගේම හැම වෙලාවෙම ශෝක පරිදේව දුක් දුන්නස් මේ ඔක්කොම අපි අනුන් නිසා තමයි ඒ දේවල් විඳින්නේ. ඉතින් ඒ කාරණාව මම හිතන්නේ තේරෙනවා ඇති. එහෙම අපි අනුන් මත අපේ දුක් සැප පදනම් වෙලා තියෙන්නේ අපිට ධර්මයේ සරණක් නැති නිසා. තමන් සරණ කොටගෙන වාසය නොකරන හින්දා තමයි ඒ විදිහට අපි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම ජීවත් වෙන කෙනාගේ සසර හරීම අවිනිශ්චිතයි. මොකද මරණාසන්න මොහොතේ යම්කිසි කෙනෙක් මොනවා හරි දෙයක් කරොත් අපි කොච්චර පින්දහම් කරගෙන හිටියත් මරණ මොහොතේ කවුරු හරිගේ තියෙන අපි අකමැති දෙයක් කරපු ගමන් අපිට එක්ක තරහ එනවා අමනාපය වෙනවා එහෙම නැත්නම් තමන් කරපු දියපු දෙයක් පිළිබඳ සිහි වෙලා ඒවට දුක් වෙලා හෝ අපේ හිත කෙලෙසිලා අපි අපායට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආන් එහෙම අපිට මරණාසන්න මොහොතේ මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද මොන අය මුණ ගැහින්ද මොන විදිහට අපිට අරමුණු ගැටෙයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒ නිසා ඒ අයගේ ජීවිතේ බොහෝම අවිනිශ්චිතයි. අපිට මේ තථාගත ධර්මයක් ලැබුණේ ධර්මයේ සරණ කොටගෙන ඉන්න. එතකොට මම මීට පෙර කතා කරලා ඇති ඒ කාරණාව මේ ධර්මය සරණ යනවා කියන එක අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා මේ වචන ටික කියලා ඒ සද්ධාව ඇති කරගන්න එකම නෙවෙයි. ඒකත් එක්තරා සරණක් තමයි. නමුත් අපිට දුකක් කෙනකොට තරහක් කෙනකොට එහෙම නැත්නම් මොනවා හරි කෙලෙසයක් එනකොට ඒ කෙලෙසය බාහිරින් කුමන පුද්ගලයේ ක්‍රියාකාරකමක් නිසා හෝ කුමන දෙයක් නිසා හෝ ආවත් තමන් තුළ ධර්මයේ තිබුණොත් එයා ඒ තුලින් ද්වේෂය හෝ ලෝභය හෝ සීලය හෝ බිඳගන්නේ නැහැ. ඇයි ඔහු ගාව ධර්මයේ තියෙනවා. ඒ නිසා කෙනෙක් බණිනකොට ඒකේ තරහ නොගෙන ඉන්න පුළුවන් ධර්මතාවයක් තමන් ගාව තියෙනවා නම් අන්න ඔහු ධර්මයේ සරණ කොට හැමදාම ඉන්න කෙනෙක් වෙනවා. තේරුණාද? එතකොට අන්න ඒ වගේ දුකක් කෙනකොට කනගාටුවක් කෙනකොට එයා මේ කනගාටුව දුක නිවා ගන්න හැම වෙලාවෙම හදන්නේ ඒ දුක ඇති කරපු දේ එල්ලිලා. එහෙම නැත්නම් දුක ඇති කරපු කෙනාගේ එල්ලිලා එක්කෝ එයාත් එක්ක ගැටිලා හරි එහෙම නැත්නම් එයාගේ පිහිට එල්ලිලා හරි ඔන්න ওই විදිහට තමයි අපි දුක නැති කරගන්න හදන්නේ. ඉතින් කවදාවත් ඒ විදිහට මේ දුක් නිවා ගන්න බෑ. ඒ නිසා අන්න අර ධර්මයේ හැම වෙලාවෙම සරණ කොට තියෙනවනම් ධර්මයේ පිහිට කොට තියෙනවනම් එයා පැමිණෙන හැම දුකක්ම පැමිණෙන හැම කෙලෙසයක්ම පැමිණෙන හැම කනගාටුවක් දුක්සීල අරමුණක් ඔස්සේ එයා හිත රැක ගන්නවා හිත ආරක්ෂා කර ගන්නවා එයා හැමදාම සතුටින් ඉතින් අන්න ඒ නිසා අපි සැබෑවටම ධර්මයේ සරණ ගිය ශ්‍රාවක පිරිසක් වෙන්න අපි උත්සාහ කරනවා. ඒක කවදාවත් අපට දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ සරණ තමා විසින්ම ඇති කරගත යුතු දෙයක්. සරණ ලබන හැටි සරණ ගන්නෙ කොහොමද කියලා කල්යාණ මිත්‍රයාට කියන්න පුළුවන්. නමුත් අපේ ඒ ධර්මය අවබෝධ කරගෙන ඒ කෙලෙසයක් කෙනකොට තරහක් කෙනකොට ඒක මෙනෙහි කරගන්න ඕනේ කියන කරගන්නේ කොහොමද කියන පුහුණුව තමාම ඇති කරගත යුතු දෙයක්. ඉතින් ඒ නිසා මේ හැම දුකක්ම කරදරයක්ම කනගාටුවක්ම සියලු කෙලෙස්ම සියලු දුස් දුස්සීලකම් සියලු දුෂ්ටි මේ හැම එකක්ම උපදින්නේ කොහෙද? පවතින්නේ කොහෙද? ඒ කුමක් නොදැන ගැනීම නිසාද මේ සියලු දුක් කරදර කම්කටොළු එන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් නගලා ඒ සියලු කාරණා හැම එකකටම හේතුව තමයි මේ තමායයි කියලා සලකා ගන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ ඇතිතතු නොදැනීම නිසා ඒ නිසා කෙනෙක් මේ දුක නිවා ගන්න නම් ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳව මනාකොට තේරුම් අරගෙන දැනගෙන ඒක තමන්ගේ ජීවිතයට ගලපා ගන්න ඥානයක් බවට පත් කරගන්න. අන්න ඒ සඳහා ඒ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව මතු කරලා ඒ කාලේ මේ පුබ්බාරාමේ වැඩ හිටිය ස්වාමීන් වහන්සේ නමක් විසින් අහන ප්‍රශ්න වලට දීපු උත්තර වශයෙන් තියෙන දේශනාව. මේ දේශනාව තුළ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කෙනෙකුට නිවන් දැකීමට අවශ්‍ය සියලු තොරතුරු දැනුම ධර්මය මේ සාකච්ඡාව තුළ අන්තර්ගත වෙනවා. ඉතින් ඒ නිසා මේක හොඳට අහලා තේරුම් අරගෙන ඒක අපේ ජීවිතයට යොදා ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ. එහෙනම් අපි බලමු මේ සූත්‍ර දේශනාව අනුසාරයෙන් කොහොමද අපි මේ දේවල් තේරුම් ගන්නෙ කියලා. එතකොට මම මතක් කරා මේක බුදුරජාණන් වහන්සේ විසින්ම බුද්ධ දේශනාවක් වශයෙන් දේශනා කරන ලද දේශනාවක්. ඒක දේශනා කරේ පුර 15ක් අද වගේ පුන් පොහෝ දවසක මිගාරමාතු පාසාතේ භික්ෂු සංඝයා වැඩ ඉන්නකොට ඒ වැඩ ඉන්න අතරේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් නැගිටලා මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා අතකෝ අඤ්‍යතරෝ භික්ඛෝ උට්ටායසනා ඒ ඒකාන්සං චීවරං කତ୍වා යේන භගවා තේනංජලින් පනාමිත්වා භගවන්තං ඒතද වෝච උච්චේයං බන්තේ භගවන්තං කිංචි දේව දේශං දේශං සචේමේ භගවා ඕකාසං කරෝති පඤ්ඤං වෙය්‍යා වෙය්‍යා කරණායාති කිය. ස්වාමීනි මේ එක්තරා මෙතන හිටපු භික්ෂුවක් සිවුර ඒකාංශ කරගෙන නැගිටලා අත් දෙක ඇදිලි බැඳගෙන බුදුරජාණන් වහන්සේ දෙසට යොමු වෙලා බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මට අවකාශ දෙන්නේ නම් අවසාර දෙන්නේ නම් ඊටා කුඩා ප්‍රශ්න කීපයක් අහන්න අවසරයිද කියලා. තේන හිතවම් බික්කු සකේ ආසනයේ නිසීදිස්වා පුච්ච යදා කංකසීති. ආ එහෙනම් ඔබ ඔය නැගිටලා ඉන්න ඕනේ තමන්ගේ ආසනයේම වාඩි වෙලා ඉඳගෙන කැමති ප්‍රශ්නයක් අහන්න කියලා ඔන්න අවකාශය දෙනවා. ඒ අවකාශ දුන්නන් පස්සේ මේ භික්ෂුන් වහන්සේ නැවත වාඩි වෙලා අත් දෙක බැඳගෙන මේ විදිහට අහනවා. ඉමේ ඉමේනුකෝ බන්තේ පංචඋපාදානස්කන්ධා සේයති දං රූපෝපාදානස්කන්ධෝ වේදනාඋපාදානස්කන්ධෝ සංඥා උප සංයෝපාදානස්කන්ධෝ විඥානුපාදානස්කන්ධෝ සංඛාරුපාදානස්කන්ධෝ විඥානඋපාදානස්කන්ධෝති කියලා. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ පංච උපාදානස්කන්ධය කියන්නේ මේකද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධයද කියලා අහනවා. එතකොට ඉමේකෝ බික්ඛු පංච උපාදානස්කන්ධා සේයති දං රූප උපාදානස්කන්ධෝ වේදන උපාදානස්කන්ධෝ කියලා බුදුරජාණන් වහන්සේ නැවත ඒකම ඔව් මහණෙනි පංච උපාදානස්කන්ධය කියන්නේ මෙන්න මේකයි කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ බුදු මුවින්ම ඒක අනුමත කළා. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා හරීම පරිපූර්ණයි. දැන් අපි වාගේ මේවද පංච උපාදානස්කන්ධය කියලා හැම ඔව් මහණෙනි කියලා කියන්නේ නැහැ. ඒක බුද්ධ භාෂිතයක්ම වෙන්න ඒකම නැවත කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ මොයින්ම මෙන්න මේකයි පංච උපාදාන ස්කන්ධය කියන්නේ කියලා ස්කන්ධ පහ වන්න මාර්ගිකා කරා. එතකොට මේකට බාහිරව කිසි කෙනෙක් පංච උපාදාන ස්කන්ධයක් පනවනම් ඒක ඒ බුදුරජාණන් වහන්සේගේ පැනවීම නෙවෙයි. එහෙනම් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මෙන්න මේ පහට පමණයි කියලා බුදුරජාණන් වහන්සේක බුද්ධ දේශනාවක් වශයෙන් දේශනා කරනවා. ඊට පස්සේ සාදු බන්දේති කෝ බික්ඛු භගවතු වාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා භගවන්තං උත්තරින් පඤ්ඤං පුච්චි. ආය හොඳයි හොඳයි ස්වාමීනි කියලා සතුටු වෙලා පස්සේ උත්තරින් නැවත ප්‍රශ්නයක් අහනවා. ඉමේ පන බන්තේ පංච උපාදානස්කන්ධා කිං මූලකාති ස්වාමිනේ පංච උපාදානස්කන්ධය හටගන්නේ කොහොමද මොකක් මුල් වෙලාද මේක උපදින්නේ කියලා අහනවා මේ ස්කන්ධ පහ පිළිබඳව එතකොට කියනවා ඉමේකෝ බික්කු පංච උපාදානස්කන්ධා ඡන්ද මූලකාති කියලා මහන මේ පංච උපාදානස්කන්ධය උපදින්නේ පවතින්නේ හටගන්නේ ඡන්දය මුල් වෙලා කැමැත්ත මුල් වෙලා කියලා කියනවා ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නයක් අහනවා තංයේවනුකෝ භන්තේ උපාදානං තේ පංච උපාදානස්කන්ධා උදාපු අඤ්ඤත්‍ර උපාදානස්කන්ධේහි උපාදානಂತಿ කියලා ඒ කිව්වේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ උපාදානයේ කියලා යමක් තියෙනවා නම් ඒ උපාදානයේම පංච උපාදානස්කන්ධයද පංච උපාදානයේ කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයටමද එහෙම නැත්නම් උදා වූ අඤ්ඤත්‍ය පංච උපාදානස්කන්ධේහි උපාදානං එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් වෙන්ව උපාදානය තියනවද කියලා අහන. එතකොට මේ මොකද්ද මේ උපාදානය කියලා කියන්නේ? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ අපි දැඩිව ගැනීම. එතකොට දැන් අපි ඔන්න ඔය ප්‍රශ්න තුන ඉස්සරලා පැහැදිලි කරගමු. මම එකින් එක පැහැදිලි කරගන්න ගියේ නෑ. මේක මොකද මේ ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන නිසා. එතකොට පංච උපාදානස්කන්ධය කියන එක අපි අහලා තියෙනවා. නිතර අහලා තියෙනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධය අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධය අපි කොහින්ද දකින්න ඕනේ මේවා කොහෙද තියෙන්නේ මෙත මේක කොතනද උපදින්නේ කියලා දැන් අපි කොහොමද මේක අපේ ජීවිතය තුළින් දකින්නේ? කාටද කියන්න පුළුවන් මේක? මේ පංච උපාදානස්කන්ධය පුද්ගලයා තුල මේ පංච උපාදානස්කන්ධයක් තියෙනවද? එහෙම නැත්නම් මේ පුද්ගලයාගෙන් වෙන්ව පංච උපාදානස්කන්ධයක් තියෙනවද? පුද්ගලයා කියන්නේත් මේ ස්කන්ධ ටිකක් එකක්ද? හරි කොහොම හරි මේ පංච උපාදානස්කන්ධය කියන එක අපේ ජීවිතයට සම්බන්ධ එකක්. එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධ පහ මේ අපට මේ සසර ගෙවා ගන්න පෙන්නපු මේ දහම් කරුණු පහක්වත්ද කියලා. හ්ම්? ආයතන ඉතින් අන්තිම දැක්මන් ගන්නත් මේක හඳීම හඳ ගැනීම ඔව් ක්‍රියාකාරකම් පහක් සිද්ධ වෙන රූප ගැන මේ ඒකත් එක්ක බැඳිලා තමයි තියෙන්නේ සාධාරණ තමයි කියන මොකද හිතේ. ආ. එතකොට ආයේ ඔව් ඒ කියන්නේ අපි කියමු මේ පුද්ගලයා විසින් මේ අරමුණු ගන්නකොට රූපේ උපද්දවනවා වේදනා උපද්දවනවා සංඥා උපද්දවනවා එහෙම කිව්වොත් හරිද හ්ම් ඔව් ඒ කියන්නේ මම ඔබ තේරුම් ගත්තා කිව්වොත් මෙහෙම දැන් අපි ඔය පහෙන් උපද්දවන ඒවා තමයි පංච උපාදානස්කන්ධේ හැටියට ගන්න. ඔව් දැන් ඔන්න ඔව් අපි ගේමුකෝ මෙහෙම දැන් ඔන්න අපේ ඇහැ කන තියෙනවා. දැන් එතකොට අපි ඇහැ මුල් කරගෙන රූපේ උපද්දවා ගන්නවා වේදනාව උපාදාන උපද්දවා ගන්න සංඥාව උපද්දවා ගන්නවා කන මුල් කරගෙන කනට ශබ්දයක් ගන්නවා ඒකෙන් අපි රූප වේදනා සංඥා සංකාර විඥාන උපාද උපද්දවා ගන්නවා. එහෙමද? ඔව් එතකොට මේ පංච උපාදාන ස්කන්ධයක් එතකොට අපි දකින්නේ කොහොමද මේ කොතනද දැන් ඔන්න මෙහෙම තව එක්තරා ස්වාමින් වහන්සේ නමක් ගෙන් අහපු ප්‍රශ්න ටික. එතකොට ඒකටත් උත්තර දෙන්නකෝ. සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තයේ තියෙනවා සූත්‍රේ ඕනම් බලන්න යමක සූත්‍රය කිය. යමක කියලා භික්ෂුන් වහන්සේ නමකට මෙහෙම අදහසක් ඇති වෙනවා. යම්කිසි කෙනෙක් පොතක්ජනව ඉඳලා රහත් භාවයටපත් උනන් පස්සේ ඒ රහතන් වහන්සේ පිරිනිවීමෙන් පස්සේ ඒ රහතන් වහන්සේ සිඳේ වෙනසේ නැවත නූපදින්නේ කියන අදහසක් එනවා. තොඩේ රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ. සිඳෙනවා, වෙනසෙනවා, ඒ පුද්ගලයා හෝ ඒ විනාශ වෙලා යනවා කියලා. දැන් මෙහෙම අදහසක් ආවන් පස්සේ එතකොට ඒ රහතන් වහන්සේ එතන සත්‍යයා කියන එකට මාතෘකා කරන තථාගතෝ කියලා. තථාගත කියනකොට මේ සත්‍යයා කියන ඒ සිංහල නාමයට තථාගත කියලා ඒ කාලේ විග්‍රහ කරලා කතා කරලා තියෙනවා. එතකොට අපි ඒකේ අහන ප්‍රශ්න ටිකක් තමයි මහන ඔබ මේ රූපය සත්වයා හැටියට දකිනවද කියලා. නෑ. වේදනාව සංඥාව සංකාරේ විඥානීය සත්වයාද නැද්ද? නෑ. එතකොට ඊට පස්සේ අහනවා ඒක නෑ. එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටික එකතු වුණාම සත්වයා හටගන්නවා. ඈ හටගන්නේ නැහැ. එහෙනම් මේ රූප වේදනා සංඥා සංඛාර ඇතුලේ සත්වයා ඉන්නවා. එහෙමත් නෑ. එහෙනම් මේ රූප වේදනා සංඥා සංඛාර අනික සත්වයා අනික. එහෙමත් නෑ. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර වලින් වෙන්ව සත්වයා පනවනවා. එහෙමත් නෑ. එතකොට එහෙනම් මේ රූපය සත්වයක් නෙවෙයි නම් වේදනාව සත්වයක් නෙවෙයි නම් සංකාරය සත්වයක් නෙවෙයි නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන තුල සත්වයක් නැත්තම් මේ ස්කන්ධ පහෙන් වෙන්ව සත්වයක් නැත්තම් සත්වයා දැන් ඒ සත්වයා මරණින් මත්තේ උපදින්නේ කියලා හෝ අදහසක් වෙනවා නම් එතකොට ඒ දැන් අපි දකින හඳුනන සත්වයා කොහොමද පණවන්නේ? අනිකුත් තුනම අනිත්‍ය නිසා ලක්ෂණ සමාන නිසා එකකට අනිත්‍ය ඒ අනාත්ම හේතු තුනක ප්‍රත්‍යය හටගන්නවා විඥාණය නම් නාම රූප නිසා හටගන්නවා ඒක සත්‍ය හැමදේම පැනවෙන්නේ කිසි මොහොතක ගබඩා වෙලා තනපත් වෙලා හිටියා වූ ඉන්නේ මේ මොහොතේ ප්‍රත්‍යයෙන් හටගෙන ප්‍රත්‍ය වෙනස් වීම මත වෙනස් වී ගලාගෙන සිද්ධාන්තය තුනට එතකොට ඒ ස්කන්ධය උපදිනකොට ඒ අවස්ථාවට සත්‍යය උපදිනවද? ඔව් ඒක තමයි. ඒ සත් අමන් කිය මෙහෙම සත්‍යය කියන කෙනෙක් ඉන්නවවත් නැහැවත් නෙවෙයි. හේතු නිසා සත්‍යය අවස්ථාවට උපදිනවා. ඔව් හේතු නැති වෙනකොට නැති වෙනවා. ඈ ඔව් ඒක කොහොමද වෙන්නේ? ඔව් මොකද්ද? ඒ කියන්නේ දැන් ඔය සිද්ධිය දන්නේ නැති කෙනාට විතරයි දන්නේ මොකටද සත්‍යයක් කියලා ඔව් එතකොට ඒ නොදන්න කෙනාට සත්‍යය උපදිනවද? දැන් අපි කියමුකෝ මේ ටික නොදන්න කෙනාට සත්වයා ඒ ස්කන්ධ ටිකත් එක්ක හට ගන්නවා. නෑ. නමුත් අපිට තියෙනවනේ එහෙම සම්බන්ධයක්. නේද? ඔව් ඒ ඒක කොහොමද එතකොට ඇති වෙන්නේ? එතකොට දැන් සත්වයා කියලා කියන තැන පවතින්නේ මොනවද? මේ ස්කන්ධ පහනේ තියෙන්නේ. එතකොට සත්වයා මේ ස්කන්ධ පහ අර කියපු හේතු ගැටෙනකොට මේ ස්කන්ධ පහ උපදිනකොට මේ හටගත්තේ මෙහෙම ස්කන්ධ පහක් කියලා නොදන්නකොට ඒ හිත තුළම අවිද්‍යා ප්‍රත්‍යයෙන් සත්වයා කියන අදහසක් එනවා සිතුවිල්ල. එතකොට ඒක ස්කන්ධයන් තුලම යෙදিলা තියෙන විපරිත අදහසක් මිසක පරමාර්ථ වශයෙන් සත්‍ය වශයෙන් ඇති කෙනෙක් පුද්ගලෙ නැහැ නේද? එතකොට ඒක තමයි ඇත්ත. නෑ ඒ සත්වයක් ඇත හෝ නැත කියලා කතා කරන ඒ දෘෂ්ටියට වැටෙන්නේ සත්‍යයා කියන අදහස ඉඳලා. කෙනෙක් සත්වයා කියන අදහස තුල ඉඳලා කියනවා සත්වයා නැහැ. සත්වයා ඉන්නවා. ඔව්. ඔව් ඒ වැරද්දක් තියෙන්නේ සත්වයා කියන අදහස ඉඳලා කිව්වා. අපි සත්වයා කියන අදහස අවිද්‍යාව නිසා උපදින එකක් කියන අදහසින් සත්වෙක් නැහැ කිව්වොත් තේරුණා. ඒ නැහැ කීම තුල දෘෂ්ටියක් වෙන්නේ නැහැ. තේරුණාද? ඔව්. හ්ම්. සත්‍යයෙන් හටගන්න එකක් නෙවෙයි. හේතු නිසාම හටගන්න දෙයක් නෙවෙයි. ඔව්. හේතු නැති වෙන. ඔව්. සත්‍යයේ සත්‍යයක් නෑ කියන්න නෑ කියන්න බැහැ. ඇයි බැරි? අන්න ඒක තමයි. ඒ හින්දා තමයි ඒ සත්වයේ ඔබ හිතන ආකාරයේ සත්වයේ ඔතන නැහැ. කියලා කියන්නේ මෙතන ස්කන්ධ ටිකක් පමණයි කියලා තියෙන්නේ කියන කාරණාව එයාට පැහැදිලි කරලා දෙන්න තමයි සත්වයක් නැහැ කියලා කියන්නේ. එහෙම නැතුව ඉන්න සත්වයකගේ විනාශයක් පැනෙවනේ. ඔව්. කැමැතිය නැහැ නෑ ඔව් හරි හරි දැන් පංච පංච උපාදාන ස්කන්ධය පංච උපාදාන ස්කන්ධය තුල සත්වයේ පුද්ගලයෙක් පණවන්න බෑ. එතකොට නමුත් අපි තුල සත්පුද්ගල අදහසක් තියෙනවනේ. නෑ. අන්න ඒක තමයි. ඒ පණවාගත්තු අදහස ඔහුගෙන් අයින් වෙන්න නම් අපි මේ සත්වයා කියන කතාව අරගෙන ඔහුට කතා කළ යුතු වෙනවනේ. නේද? නැත්නම් අපි ඕක විදයක් නැහැ. අන්න ඒ නිසා තමයි මේ ස්කන්ධ ටික පෙන්නලා ඉවරලා. ඔබ සත්වයා කියන තැන පවතින මේ ස්කන්ධ ටිකක්. ඒ නිසා සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් සත්වයේ පුද්ගලයෙක් ඉන්නව නෙවෙයි අවස්ථාවට හට හටගන්න ස්කන්ධ ටිකක් තියෙනවා. ඒ ස්කන්ධවල ඇත්ත නොදන්නාකම නිසා ඒ හිතේ ඇති වෙනවා සත්පුද්ගල අදහසක්. ඒක හුදු අදහස් මාත්‍රයක් විපරිත දෘෂ්ටියක් පමණයි. ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න හෝ ඒකේ හේතුඵල ධම බලන්න හෝ අවස්ථාවට හටගන්න හෝ සත්‍යය පුද්ගලයෝ නැහැ. ඉතින් ඔය නැහැ කියන වචනේ කියන්නේ ඔය අර අර්ථය. තේරුණාද? එහෙම කියන එක දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා ඒ කිව්වේ ඔව් ස්කන්ධ භාගට එන්නේ ඉන්න බෑ එතන වෙන්නේ ස්කන්ධ පහකේ තියෙන දැන් ඒ අන්න ඒක තමයි අපි ඕක ස්කන්ධ වලට මෙහෙම වැඩක් කරන්න පුළුවන් කියන එක නොදන්නාකම නිසාමයි අපි දෘෂ්ටි ඇති කරගන්නේ. මට හිතුණා මම කල්පනා කරා මෙහෙම වුණා කියලා අපි දෘෂ්ටි ඇති කරගන්නේ හිතට මෙහෙම හැකියාවක් තියෙනවා. සංකාරයට මෙහෙම හැකියාවක් තියෙනවා. මේ තරම් සජීවී කරලා සත්වයෝ පුද්ගලයෝ ස්ත්‍රියෝ පුරුෂයෝ වශයෙන් මේ මවලා දීමේ හැකියාව ඒ අරමුණු ඒ විදිහට දැනගැනීමේ හැකියාව හිතකට තියෙනවා. හැබැයි ඒ හිතට තනියම කරන්න බෑ. ඒ සඳහා නොදන්නාකම කියන අවිද්‍යාව සම්බන්ධ ඊට පස්සේ ඒ සමගම ඒ තුළ ඇති කරන අවිද්‍යාසාගත සංකාරේ චේතනාව සම්බන්ධ වෙනවා. ඔව්. ඔව් නමුත් මෙතන කෙනෙක් විදියට කොහොමද මේ සෙට් එකම ගන්නේ අපි දැන් හිතීමක් හිතනවනේ ඔව් ඒක තමයි එතකොට ඒක ගන්නකොට එක චෛසිකයේ ධර්මයෙන් හිතනව නෙමෙයි නෙමෙයි ඔක්කොම එකතු වෙලා ඔව් ඔව් ඉතින් ඒ තම තමන්ගේ ආයත් කෘත්‍ය තම තමා කරාම අර වගේ අදහසක් නිර්මාණය වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි වතුර එක්කට කිරි සීනි කහට මේ ඔක්කොම දාලා ඉවරලා හැදුවම යමක් එතකොට මේ ධර්මතාවලින් තම තමන් අයත් කෘත්‍ය කරාම යමක් නිර්මාණය නේද අපි කිරියක කියලා කියන්නේ එතකොට මේ කිරියක කියන එක එකින් එක බැලුවොත් මොකවත් නැහැ නමුත් මේ පහම එකතු වුණාම අපිට යම් ප්‍රතිඵලයක් තියෙනවා ඔව් පහෙන් තමයි කියන්නේ පහෙන් කියන්නේ දෘෂ්ටි ඇති කරගන්නෙත් ඒකෙන්. අවසානයේ එතකොට ওই ආයේ එකතුවේ ඒ කෘත්‍ය තමයි හිත කියන්නේ. ඔව් නෑ. ඔක්කොම දැන් හිත කියන එක එකක් විතරයි. එතකොට දැන් දැන් මට සම්මත අහපු දේ තියෙනවා පංච උපාදානස්කන්ධ උපාදානය වෙනවා. ඔව්. උපාදාන දැන් මට තේරුණා. උපාදානය වෙන්නේ කොහොමද කියන එතකොට ඒක මොකක්ද කියන වගේ එකක් තමයි මට අහන්නේ. හා හා ඔව් නෑ ඒ ඔව් ඒකවල මට අහනවා මොකක්ද කියනවා හිත කියන තැන ඒ වචන කියවුවා ඒකවල මම අපි දැකේ මම අපි කියන්නේ අපු වෙලද මෙතකොට මේ උපාදානේ ගෙහිලා අර මේ ප්‍රෝටීන් කියව දාලා ඒක ඒක එතකොට ඒකෙන් නිර්මාණය වෙන ටිකද හිත කියන්නේ ඒ ඔක්කොම එකතු වුණාන් පස්සේ අපිට වැටහෙන අදහසක් තියෙනවා නේද? දැන් අපි කියමු මිනිස්සයා කියලා ඔන්න මට අදහසක් එනවා. මේ අදහස ආවේ හිතෙන් විතරක් නෙවෙයි. මේ පහම එකතු වෙලා. එතකොට මේ අදහස කොයි එකටද දාන්නේ කියලා ඇහුවොත් එකකටවත් දාන්න බෑ. හැබැයි මේ පහින් තොරව මේ අදහස එන්නේ නැහැ. මේ පහෙන් තොරව අදහස එන්නේ නැහැ. හැබැයි මේ පහෙන් වෙන්ව ඒ අදහසක් නැහැ. අන්න ඒ නිසා තමයි මෙතන උපාදානය. දැන් ওই උපාදානය කියන කාරණාවනේ නේද? දැන් අපි කෙනෙකුට කැමතියි කියන අදහස. හයක් කිව්වේ. ඔව් හිතත් එක්ක තමයි පහක් කියලා කිව්වේ. එතකොට රූපෙන් ඇත්තට ඔය කෘත්‍ය කරන්නේ හතරක්. රූපය කියන එක ඒකට උපකාර ධර්මයක් විතරයි. දැන් රූපය එතන රූප උපාදානස්කන්ධය කියන්නේ අපි කියමුකෝ අපි ඇහෙන් බලලා අපි සත්වේ කියලා අදහසක් ඇති කරගන්නවා කියලා. අන්නේ සත්වයා කියලා අදහසක් ඇති වෙන්න නම් නිකන් ඔයේ අහසේ ඇති වෙන්නේ නේද? ඒ සඳහා අරමුණු වෙච්ච රූපයක් කියන්නේ. ඔව්. ඔව්. පොඩක් මේ පස්සේ හිතත් හිතයි මේවයින් ඇහැ කන්නාදී උපද්දවන ඒ මද්දනාගේකතුව තමයි දැන් අර මේ හේතු අර ඔව් ඒ වගේ දැන් අපිට වැටහිච්ච අදහස අදහස එතකොට පන් පස් දෙනාගේ එකතුව කියනකොට මතක තියාගන්න ඕන මේවා පහම ඕනවුන්ට අර කිරි එකේ තියෙන ඒවා වගේ එකතු වෙලා නැහැ. එහෙම එකතු වෙලා තියෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන විතරයි. හරියට හිතාගන්න කෝපයක කිරි එකක් තියෙනකොට කෝපය වගේ හිතාගන්න රූපය. කෝපය වගේ හිතාගන්න රූපය ඒ කෝපය ඇතුලේ තියෙනවා සීනි කහට වතුර කිරි. ඔය හතර වගේ හිතාගන්න වේදනා සංඥා සංකාර වින්න. එතකොට කිරි වලින් ඊට අදාළ කෘත්‍ය, සීනි වලින් ඒකේ කෘත්‍ය, කාට වලින් ඒකේ කෘත්‍ය, වතුරෙන් ඒකේ කෘත්‍ය, තම තමන් අයිති කෘත්‍ය ඒ ටික කරනවා. හැබැයි මේ හතර කෝපේ ඇසුරු කරගෙන පවතින. අන්න ඒ වගේ මේ රූපේ ඇසුරු කරගෙන රූපේ මිශ්‍රය කරගෙන අර වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතර පවතින. ඔව් එකකටවත් අයිති නැති. එතකොට නමුත් මේ හිතේ තියෙන දැන් හිත සමග දැන් අපි කියමුකෝ ව්‍යංජනයකට දාන එක එක තුන පහ જાති අනුව ව්‍යංජනේ රස වෙනවා. වෙනස් වෙනවා. අන්න ඒ වගේ තමයි මේ හිත කියන එකට එකතු වෙන සිතුවිලි මත සිතුවිලි මත හිත දැනගන්නා එක වෙනස් වෙනවා. හිතෙන් කරන්නේ දැනගන්නේ. එතකොට අරමුණක් දැනගන්න හිතට පුළුවන් ඕනනම් මේ වර්ණ සටහනක් කියලා දැනගන්නත් පුළුවන්. මේ මේ රූපයක් කියලා සතර මහා ධාතු ටිකක් කියලා දැනගන්නත් පුළුවන්. එහෙමනම් මේ පුද්ගලයෙක් කියලා දැනගන්නත් පුළුවන්. ස්ත්‍රියෙක් කියලා දැනගන්නත් පුළුවන්. එතකොට මෙහෙම දැනගන්තේ ඒ හිතේ යෙදෙන ධර්මවල උපකාරය. එතකොට ඒ හිතේ යෙදෙන ධර්ම ටික තමයි මොනවද? අනර වේදනාව, සංඥාව, සංකාරය කියන්නේ. මේවා ඉතින් ඒවා ගැන කතා කරන්න ගියොත් ඒවා වෙන වෙනම අරගෙන දැන් සංඛාරය කියනකොට ඒකේ දෙන සිතුවිලි ටිකක් තියෙනවා ඒ වගේම ගෙදෙන කෘත්‍ය ටිකක් තියෙනවා මේ ඔක්කොම අපි දැනගන්න ගියොත් මේ දැන් සාමාන්‍ය කෙනෙකුට නිවන් දකින්න උත්සාහවත් කෙනෙකුට මේක ටිකක් දිග ගමනක් වෙනවා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ওই ඔක්කොම දැන් අපි හිතක් ගත්තොත් කුසල් සිතක හිතත් සමග ධර්ම 34ක් යෙදෙන 33ක් 34ක් උපරිම යෙදෙන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම කතා කරන්න ගියොත් ඒ භාවනාව කරනකොට මහා අවුලක් වෙනවා. ඒ නිසා තමයි මේ ඔක්කොම අර දෘෂ්ටි වලට ලක් වෙන මුලා වලට ලක් වෙන දේවල් ටික විතරක් එළියට අරගෙන ඔන්න ඔය විදිහට අපිට භාවනාවට න්‍යායක් වශයෙන් මේ පංච උපාදානස්කන්ධයක් හැටියට ස්කන්ධ පහකට අන්තර්ගත කරලා මේ විදිහට පෙන්නනවා. එතකොට අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ සත්වයා කියලා කියන තැන තියෙන්නේ සත්පුද්ගල නොවුණු අනාත්ම වූ මේ කියන රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහ. එතකොට මට යමක් දැනෙනවා නම් මට යමක් ඇහෙනවා නම් මට රස විඳීම දැන ගැනීම මොනවා හරි දෙයක් දැන් මම මේ මොනවත් නැහැ කියලා හරි වැටහෙනවනේ. ඒත් මොකද්ද වෙලා තියෙන්නේ? මේ හැම තැනකම පංච උපාදානස්කන්ධයක් තමයි හටගන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යම්තා දුක් උපදිනවනම් යම්තා දුස්ති උපදිනවනම් යම්තා කෙලෙස් උපදිනවනම් මේ හැම එකක්ම රූපය හෝ මුල් වෙලා වේදනාව හෝ මුල් වෙලා සංඥා හෝ සංකාරය හෝ විඥානය හෝ මුල් වෙලා මේ මොකක් හරි එකක් අපි වැරදිවට අරගෙන තමයි සියලු දුක් උපදින්නේ. අන්න ඒ නිසා අපිට දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ මේ භාවනා බලයෙන් එයා තේරුම් ගන්න ඕනේ මොනවා හරි මට දැනීමක් වෙනවනම් මට දැනුණා නෙවෙයි මට දුකක් ඉපදුණා නෙවෙයි මේ ස්කන්ධ පහක් හටගත්තා ඒ යමක් ඇහුණනම් ඒ ඇහිමත් සමගම ස්කන්ධ පහක් හටගෙන ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ විදිහට කෙනෙක් තේරුම් ගත්තොත් අන්න ඔහු අරමුණේ ඇත්ත දැක්කා වෙනවා. එතකොට අපි ඒකේ අපි ඉස්සරහට කතා කරගෙන යන් මේවා දෘෂ්ටි ඇති වෙන්නේ කොහොමද මේ ස්කන්ධයන්ගේ ස්කන්ධ පඤ්ඤප්ති මොකද්ද මේ ස්කන්ධයන් පැනවීමට හේතු මොකද්ද කියන කාරණා ඔක්කොම මේකේ කතා වෙනවා හරි එතකොට ඊළඟ තියෙන ගැටලුව තමයි ඒ ස්වාමීන් වහන්සේ අහනවා දැන් උපාදානය කියලා යමක් තියෙනවා නම් දැන් උපාදානය කියන්නේ දැඩිව ගන්නවා දැන් අපි වස්තු දේපල දැඩිව ගන්නවා. සත්වයෝ පුද්ගලයෝ අමුදරුවෝ ඥාතීන් වශයෙන් අපි මේ විදිහට දෘෂ්ටියෙන් දැඩිව ගන්නවා. එතකොට යමක් අපි දැඩිව ගන්න නම් උපාදානය කියන කාම උපාදානේ, ditthi උපාදානේ, අත්වාද උපාදානේ, සීලබ්බත උපාදානේ කියලා උපාදාන හතරක් තියෙනවා. එතකොට අපි මේ උපාදාන කියන එකෙන් අර්ථවත් කරන්නේ අරමුණ තදින් අල්ලා ගන්නවා කියන එක. මේ අරමුණ තදින් අල්ලා ගන්න නම් එයා පළමුකොටම අරමුණේ මුලා වෙන්න ඕනේ. අරමුණේ මුලා වුණොත් තමයි ඕ අරමුණ දැඩිව ගන්නේ. ඒ කාරණාව අපි හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට මේ දැඩිව ගන්නවා උපාදානයේ කියන කාරණාවමද පංච උපාදානස්කන්ධය කියන්නේ. එහෙම නැත්නම් මේ උපාදානයේ අනෙක පංච උපාදානස්කන්ධය වෙන එකක්ද කියලා ඔන්න ප්‍රශ්නයක් අහන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නකෝ බික්කු තං ඒව උපාදානා ඒ කියන්නේ උපාදානයේ පංච උපාදානස්කන්ධයම නෙවෙයි. හරිද? ඒ කියන්නේ අර පහ නෙවෙයි උපාදානය කියන්නේ. පංච උපාදානස්කන්ධය නෙවෙයි. තේ පංච උපාදානස්කන්ධා නාපි අඤ්ඤත්‍ර උපාදානෙහි උපාදානස්කන්ධා. හැබැයි පංච උපාදානස්කන්ධයෙන් වෙනම උපාදානය වෙනවත් නෙවෙයි. මේ පහ උපාදානේ නෙවෙයි කිව්වා හැබැයි ඒකෙන් කියන්නේ එහෙනම් මේකෙන් වෙන්ව කොහේ වෙනම උපාදානිය තියනවද? නෑ. මේකෙන් වෙන්ව උපාදානිය තියනවත් නෙවෙයි. ඊට පස්සේ කියනවා යෝකෝ බික්ඛු පංච උපාදානස්කන්ධේසු චන්දරාගෝත්ත තං තත්ත උපාදානන්ති ආන් මේ පංච උපාදානස්කන්ධේසු කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ කෙරෙහි ඒ ඔය කියන ස්කන්ධ පහ කෙරෙහි යම් කිසි කෙනෙක් ඇලෙනවා නම් ওই ස්කන්ධ පහෙන් එකක් දැඩිව ගන්නවා නම් ඒකමයි උපාදානය කියන්නේ කියලා කිව්වා. එතකොට ඒ විදිහට මේ සමහරු මේ ස්කන්ධ උපාදාන ස්කන්ධ පටල ගන්න. සමහරු කතා කරනවා මේක මේ වෙලාවේ ඇදිච්ච නිසා කතා කරන්න ඕනේ මේක බහුතරයක් අතර තියෙන දෘෂ්ටියක්. වැරදි අදහසක් මේ පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය කියන කාරණාව පිළිබඳව බොහෝ අයගේ අදහසක් තියෙනවා මේ පංචස්කන්ධය කියලා කියන්නේ ඒක රහතන් වහන්සේට පමණක් උපදින කෙලෙස් නැති ස්කන්ධ පහක් කෙලෙස් වලට ඒක හිතක් නැහැ පංච උපාදානස්කන්ධය කියන්නේ කෙලෙස් සහිත ස්කන්ධ ටික කියලා. එතකොට මේක සම්පූර්ණයෙන්ම බුදුදහමට විරුද්ධ හා අභිධර්මයේ ආදී මේ දේවල් ගවේෂණය කරනකොට මේ අදහස සම්පූර්ණ වැරදි අදහසක්. ඒ ස්කන්ධ පංච උපාදාන ස්කන්ධ කියලා කියන්නේ වෙනම අර්ථයකින්. පංච උපාදාන ස්කන්ධය කිව්වහම ඒකේ රූප උපාදාන ස්කන්ධය ගත්තාම මේ රූප උපාදාන ස්කන්ධය උපාදානස්කන්ධය කියලා කියන්නේ උපාදානයට අරමුණු වන ස්කන්ධ උපාදානස්කන්ධ. හරිද? එතකොට මොනවද උපාදානයට අරමුණු වෙන්නේ? එක්ක රූපය. එහෙම නැත්නම් වේදනාව. හැබැයි අපිට හම්බෙන්නේ නෑ රූපය. අපිට හම්බෙන්නේ සත්වය, පුද්ගලයෙක්, ස්ත්‍රියක්. දැන් ස්ත්‍රියක් කියලා ගන්න තැන ඔහු අරගෙන තියෙන ස්ත්‍රියක් කියලා මොකක්ද? රූපය. රූපයයි අරන් එතකොට බැන්නා ගැහුවා කියලා මේ වරදව අරගෙන තියෙන්නේ මොකද්ද? රූපය. අන්න එතකොට ඒ රූපයේ ස්වභාවය ආකාර විකාර වෙන හටගෙන නිරුද්ධ වෙන ප්‍රත්‍යයෙන් හටගත්න ඒ මොහොතේම ඇති වෙලා නැති වෙන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ රූපය කියන්නේ. ඔහොම තියෙන රූපයක් අපි ඉන්නවා තියනවා කියලා ගන්නවා. තේරුණාද? අන්න ඒ ඉන්නවා තියනවා කියලා ගැනීම තුළ තමයි අපිට සියලු කෙලෙස් දුක දුෂ්ටි නිර්මාණය අන්න ඒකයි අපි දැන් ඔන්න දහමින් තේරුම් ගන්නේ මේ මම කියලා කියන්නේ මේ කැඩෙන බිඳෙන රූපයකට. හටගෙන නිරුද්ධ වෙන රූපයකටයි මම කියලා තියෙන්නේ. මම බැනලා කියන්නේ තරහ අරගෙන තියෙන්නේ. අන්න ඔය කාරණාව පැහැදිලි කරලා දෙන්න තමයි අපිට ඔය රූප කර්මස්ථාන පෙන්වලා තියෙන්නේ. ඔබ මම කියන තැන බලන්න ඔබ මම කිව්වේ පටවියටද ආපෝවටද තේජෝවටද වායෝවටද කෙස් වලටද ලොම් වලටද කියලා බලන්න. ඇයි රූපේ කිව්වේ ඔය ටික කියලා මේ විදිහට බලන්න. අන්න එතකොට මේ උපාදානයට හිත ධර්මයොන්ට කියන උපාදාන ස්කන්ධ කියලා. එතකොට උපාදානයට අරමුණු වෙන ස්කන්ධ. ඊට පස්සේ රූපය හැම වෙලාවෙම උපාදානයේට හිතයි. වේදනා සංඥා සංකාර විඥාන ලෞකික ස්කන්ධය ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර තුලම අරමුණු වෙන දේවල් උපාදානයේට හිතයි. යම් වේදනා සංඥා සංකාර විඥාණයකට අරමුණු වෙනවා නම් මේ ස්කන්ධ වලින් වෙනත් දෙයක් ඒ මොකක් විය හැකිද? මේ ස්කන්ධ වලින් තොරව අරමුණු වෙන්න පුළුවන් දේවල් තියෙනවද? අන්න මාර්ගයක් හා ඵලයක්. ඊළඟට තව එකක් තියෙනවා. මොකද්ද? නිවන. නිවන. නිවන කියන එක ස්කන්ධයට අයිති නැහැ. එතකොට යම් මාර්ගයක් ඉපදිලා ඒ මාර්ගයෙන් නිවන අරමුණු කරනවා නම් ඒ මාර්ගය කියලා කියන්නේ එතන තියෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතර. නේද? එතකොට ඒ ස්කන්ධ හතට අරමුණු වෙලා තියෙන්නේ තවත් ලෝකේ දෙයක් නෙවෙයි ලෝකෙන් එතර වූ නිවන කියන එක නිරෝධය කියන එක ඒ නිසා ඒ හිතේ තියෙන ස්කන්ධයන් කිසි කලකත් උපාදානයට ගෝචර වෙන්නේ නැහැ උපාදානයකට අරමුණු වෙන්නේ නැහැ නමුත් යම් ස්කන්ධ ටිකක් ලෝකයේ දේවල් සත්වයෝ පුද්ගලයෝ ගෙවල් දොරවල් ආදී හරි මෙහෙම හරි මොන විදිහකට අරමුණු වෙනවනම් ඒ හැම එකක්ම උපාදානයට හිතක්. ඒ නිසා ඔන්න ඔය ස්කන්ධ හතර බෙදනවා. සඳහා මාර්ගඵල හා නිවන නෑ මාර්ගඵල සිත්වල යෙදෙන වේදනා සංඥා සංකාර ටිකක් තියෙනවා නම් මේවා අනුපාදානීය ඒ කියන්නේ උපාදානීය නෙවෙයි උපාදානයේට හිත නෑ හැබැයි ඊට මේහා කාමාවචර රූපාවචර අරූපාවචර කියන තුන් ලෝකේ ඇසුරු කරගෙන තියෙන යම් ස්කන්ධ ටිකක් තියෙනවනේ මේ ඔක්කොම උපාදානයේට හිත කියලා ඔව් අනු ඒ කියන්නේ Nirodha සත්‍යයට අයිති වෙන්නේ නැහැ. Nirodhe අරමුණු කරන උපදින මාර්ගඵල වලට අයිති වෙනවා. අයිති වෙනවා. එතකොට එහෙනම් ස්කන්ධ පංචස්කන්ධ කියලා කිව්වේ ගොඩක් රාසියක් කියන අර්ථයෙන් රූප ගොඩක් වේදනා ගොඩක් සංඥා ගොඩක් සංකාර ගොඩක් විඥාන ගොඩක් කියන අර්ථයෙන් තමයි පංචස්කන්ධය කියලා කිව්වේ. පංච උපාදාන ස්කන්ධය කිව්වේ උපාදානයට අරමුණු වෙනවා කියන අර්ථයෙන්. එතකොට රහතන් වහන්සේ නමක් රහත් වෙලා ඒ රහතන් වහන්සේ කියලා කියන්නේ එතන තියෙන අරිහත් ඵල සිතටනේ නේද? එතකොට උන්වහන්සේට හැමදාම හැම මොහොතම මේ අරිහත් ඵල සිත තියෙනවද? නැහැ නේ. දැන් එහෙනම් ඒ රහතන් වහන්සේ අරිහත් ඵල නැති වෙලාවේ පු탁ජනයිද? ඒත් නැහනේ. ඒත් නැහැ. එහෙනම් අරිහත් ඵල සිත ඉපදුනාට පසුව උන්වහන්සේගේ එදිනදා කටයුතු කරන්න සිත් ටිකක් උපදිනවා. ඒවට අපි කියනවා ක්‍රියාසිට කියලා. මේ ක්‍රියාසිට වල කුසල් නැහැ, අකුසල් නැහැ, කර්ම විපාකත් නෙවෙයි ඒවා. ඒ ක්‍රියා සිද්ධ කිරීම සඳහා රහතන් වහන්සේලාට පමණක් උපදින සිත්. හැබැයි මේ ක්‍රියා සිද්දුත් කියනවා උපාදානයට හිතයි කියලා. ඔන්න ඕක පටලා ගන්න එක තමයි වෙලා තියෙන්නේ. දැන් ওই ක්‍රියාසිට වල සඳහන් වෙනවා මේව උපාදානීයයි කියලා උපාදානයේ හිතයි කියලා. එතකොට එහෙනම් මේ උපාදානයේ හිතයි නම් එහෙනම් ඒව රහතන් වහන්සේට උපදින්න විදියක් නැහැ. මේවා උපදින්නේ රහතන් වහන්සේලාට නෙවෙයි කියලා ඔන්න එහෙම අදහසක් ගන්න. ඇයි එහෙම ගන්නේ ඒ අර්ථය පටලාගත්ත නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පානින් හිචේ පුරිසෝ වනෝනාස හරේයන් පාණිනං විසා නාභනං විස මන්වේති නත්ති පාපං අකුබ්බතෝ කියලා. පාණිම්මි චේ පුරිසෝ වනෝ පාණි කියලා කියන අතට. පුරිසෝ පුරුෂයාගේ අතේ වනයක් නොවේ නම්. කියන්නේ පුරුෂයාගේ අතේ තුවාලයක් නැත්තම් හරේයන් පාණිනං විසං. ඒ අතේ යමෙක් කෙනෙක් විස ගන්නවා. ඔහුට විස ඇතුල් වෙනවද කියලා නෑ. ඇයි ඔහුගේ හිතේ වනේ නැති නිසා. ඒ වගේ රහතන් වහන්සේ උපාදානෙද හිත කියලා හෝ සලකන ස්කන්ධයන් පරිහරණය කරාට රහතන් වහන්සේට නැවත අවිද්‍යාව හෝ උපාදාන හෝ ආශ්‍රව උපදින්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒවා උපාදානයේට හිත වුණාට ඒවා පරිහරණය කරා කියලා උන්වහන්සේලාට කෙලෙස් උපදිනවවත් උපාදානිය ඇති වෙනවත් ඒ සිත් එතකොට ඒවා උපදිනව නම් උන්වහන්සේ පොතක් ජනයි හෝ ලෞකිකයි හෝ ආපහු ලෝකෙට ආවා හෝ කියලා කියන්නේ නැහැ. දැන් මෙලොව ඉන්න මිනිස්සෙක් කුසල් වඩලා ධ්‍යාන ලැබලා රූපාවචර ධ්‍යාන උපදවාගෙන බ්‍රහ්ම ලෝකෙට යනවා. දැන් බ්‍රහ්ම ලෝකෙට ගියාම දැන් මේ මිනිස්සයා බ්‍රහ්ම ලෝකෙට ගියාම ඔහු බ්‍රහ්මෙක් වෙනවද? නෑ නේ බ්‍රහ්මෙක් වෙන්නේ දැන් බ්‍රහ්මෙක් එනවා මෙහාට වන්දනා කරගන්න. මනුස්ස ලෝකෙට ආවා කියලා ඔහු මිනිස්සෙක්ද? නෑ ඒ බ්‍රහ්මයා. ඒ වගේ රහතන් වහන්සේ ක්‍රියාසිට පරිහරණය කරා කියලා රහතන් වහන්සේ පුතක් ජන වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මම මේ කාරණාව මේ සමහර විට මේ අය අතර මේ දෘෂ්ටිය නැතිව ඇති. නමුත් මේක ලෝකයේ තියෙන ප්‍රසිද්ධ දෘෂ්ටියක්. බහුතර දෘෂ්ටියක්. ඉතින් ඒ නිසා තමයි මම මේ කිව්වේ. මොකද මේ අභිධර්මයේ පෙන්වන කාරණාවක් තියෙන රූපය උපාදානීය මේව කියලා. ඒ කියන්නේ රූපය උපාදානයේට හිතමයි ඒක රහතන් වහන්සේ කියන තැන රූපේ වුණත් වෙන රූපේ වුණත් උපාදානයට හිතයි. නේද? තව කෙනෙකුට ඒ රූපේ අරමුණු කරලා කෙලෙස් ඇති කරගන්න බෑද? පුළුවන්. නේද? උන්වහන්සේ රහත් වුණා කියලා ඒ ඒ රූපේ අරමුණු කරලා ඇතැම් අය කෙලෙස් ඇති කරගන්නවා. එහෙනම් ඒ රූපේ උපාදානයට හිතයි. අන්න ඒ විදිහට ඒකේ අපි හිතයි කියලා කියන්නේ දැන් ඒකෙන් ඇති කරගන්න පුළුවන් බව තියෙනවා. කෙනෙකුට කෙලෙසයක් ඇති කරගන්න පුළුවන් බව තියෙනවා. දැන් අපි කියමුකෝ මොනවද මේ මොනවා හරි දෙයක් අපි සෙමට හිතයි කියලා කියන්නේ. නේ. සෙමට හිතයි කියන එකෙන් කියන්නේ සෙම උපදින්න පුළුවන් බව තියෙනවා කියන එක. ඒවා. ඔව්. පෘථග්ජන කෙනාට විතරක් නෙවෙයි රහතන් වහන්සේගෙන් මෙහා හැමෝටම මේක විවිධ මට්ටම් වල ඇති වෙන්න පුළුවන්. හරිද? එතකොට උපාදානයේ කියන එක අර උපාදානස්කන්ධ තුලම යෙදෙන එකක්. එතකොට දැන් අපි මේකෙන් කෙටියෙන් පැහැදිලි කරගන්න ඕනේ මතක තියාගන්න ඕනේ කොටස තමයි උපාදානයේ කියු මොකද්ද? අපි දේවල් දැඩිව ගන්න බව. සත්වය පුද්ගලය වශයෙන් ගේ දොර මිල මුලන් වශයෙන් උපා දැඩිව ගන්නවා. ඔය දැඩිව අරන් තියෙන්නේ මෙන්න මේ කියන වැඩකට නැති හරයක් නැති හටගෙන නිරුද්ධ වෙලා යන ප්‍රත්‍යයෙන් හටගන්න අසාර වූ ස්කන්ධ ටිකක් තමයි එහෙම අරන් තියෙන්නේ. ඔන්න ඕක තමයි අපි තේරුම් ගන්න ඇයි එහෙම තේරුම් ගත යුත්තේ? මට මොනවා හරි දෙයක් නිසා දුකක් කෙනකොට ඒ දුකක් ආවේ මම මේ අසාර වූ රූපයක් වර්ධවා ගත්ත නිසා. අසාර වූ රූපය දැඩිව ගත්ත නිසා කියලා අන්න ඒ අල්ලගත්තු අරමුණ අයින් කරොත් එහෙම ඔහුට එන දුක සංසිඳෙනවා. ඔහුට එන කෙලෙස්ේ සංසිඳෙනවා. අන්න ඒ ධර්මලාභය ලැබෙන හින්දායි මේක මෙච්චර මේ උගන්වන්නේ. නැත්තම් අපිට හිතෙන්න පුළුවන් මේ මොනවා කියනවත් දන්නේ මේ ස්කන්ධ ටිකක් කියනවා. මේ මොකටද දන්නේ මේවා ඉතින් වැඩකුත් නෑ අපිට මේ එහෙම තමයි මේ මේ ඒක <laughs> තමයි ඕක තමයි. ඔව්. මේ අපි මේ බොහොම අමාරුවෙන් තේදළු ටිකක් වහගෙන කුරුළු ටිකක් තලාගෙන ඉන්නේ මේ ස්කන්ධ පහක් ගැන කියනවා කියලා. මේක ඉතින් මේ මොනවද මන් දන්නේ කියලා ඉතින් හිතෙන්න ඇයි මේක මේ ගැළපෙන්නේ නැහැ. මේ දුක නිවෙන්න අපි දන්නේ එහෙම නෙවෙයි. දේවත් නැති වුණොත් ඉවරයි. ආම්ද්‍රුව මොනවා කිව්වත් නේද? එහෙමනේ හිතන්නේ. ඉතින් ආන් ඔහොම හිතන අය ටිකක් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ මෝඩකම අරගෙන ආපු නිසා තමයි හැමදාම අපිට මේ සසර යන්න ඕනේ. හැමදාම දලු කඩ කඩ ඉන්න ඕනේ ඇයි මේ මෝඩකම අයින් කරගත්තේ නැහැ. ස්කන්ධ ඒක තමයි ස්කන්ධ ස්වභාවය දන්නේ නැති නිසා. ඉතින් ඒකම දැන් මේ දුක ආපු දෙයම එල්ලෙන්න බලනවා මිසක් ඒකෙන් කවදාවත් මිදෙන්න බලන්නේ ඒක දළු නැති කෙනා ගස් ටික මැරිච්ච කෙනා කොහොම හරි අය ත්‍රේ පැල ටිකක් හදාගන්නේ කොහොමද කියලා තමයි දඟලන්නේ නේද? <laughs> එහෙම එකක් මේ අනේ මේ තේ ගස් හින්දානි දුක ආවේ ඔන්න ඕක අත්හැරලා දාපන් කියලා. එහෙමනම් හිතක් උපදින්නේ නැහැ කවදාවත්. <laughs> ඔව් එහෙම උපදින්න දන්නේ නැහැ නේ. එතනින් එහා එකක් දන්නේ ඒකයි. හරිනේ එතකොට ඊළඟ කාරණාව මේකේ එහෙම ප්‍රශ්නේ විසඳුම්වන් පස්සේ වික්ෂුන් වහන්සේ නැවත ප්‍රශ්නයක් අහනවා අර පංච උපාදානස්කන්ධය කෙරෙහි උපාදානය තියෙනවා කියලා උත්තරේ දුන්නම් පස්සේ ඒ කියන්නේ ඒ ස්කන්ධ පහ කෙරෙහි ඡන්ද රාගයක් තියෙනවනම් ඒක තමයි උපාදාන. හැබැයි මේ ස්කන්ධ උපාදාන නෙවෙයි. ඒ උපාදානයේ වෙන එකක් කියලා කිව්වේ දැන් ඔකට අර ලස්සන උපමාවක් තියෙන අහලා ඇති. ගොන් දෙන්නේ ඈඳලා ඉන්නවා. නේද? එතකොට ගොන් දෙන්නා ඈඳලා ඉන්නවා කිව්වහම කෙනෙක් කිව්වොත් එහෙම ගොන් දෙන්නා ගැට ගහලා කිව්වොත් එතකොට ඒක වැරදි. එහෙනම් ගොන් දෙන්නා ඈඳලා ඉන්නේ රැහැනකේ. එතකොට මේ රැහන තමයි ගොන්දෙන්නගේ බන්ධනය. අන්න ඒ වගේ මේ චන්දරාගයේ හැටියට දැනගන්න රැහන වගේ කියලා මේ ගොන්දෙන්න ගවයෝ දෙන්න වගේ හැටියට දිනන ස්කන්ධ ටික. එතකොට මේ රැහන කියන එකෙන් තොරව මේ දෙන්නගේ බැඳීමක් නෑ. බැඳීම කියන එක ගොන්දෙන්නගෙන් තොරව වෙන්නේ නෑ. ආන්න ඒ වගේ මේ ස්කන්ධ කියන ඒවා යම් ආසාවක් තණ්හාවක් එනවනම් ආවේ ඔන්න ඔය අසාර ටික වර්ධවා ගත්ත නිසාමයි යම් දුකක් ආවනම් ආවේ ඕ ටික ගත්ත නිසාමයි ඔය ටික අවබෝධයෙන් අත්හැරියොත් දුක නෑ කියලා ආන් එහෙම අපි මේ අරමුණු වල දුක් කියන කොට ගලපා ගන්න අපි තුල හැකියාව තියෙනවා ප්‍රහණ බලන්නේ ඒක තමයි එතකොට අපි අයින් කරන්න ඕනේ ගොන් දෙන්න නෙවෙයි බැම්ම අයින් කරන්න නම් රැහැන තමයි ගලවලා ගන්න ඊට පස්සේ සියාබන බන්තේ පංච උපාදාන ස්කන්ධේසු ඡන්ද රාග වේමත්තතාති. සාමාන්‍ය පංච උපාදාන ස්කන්ධේ ඔය කියන ඡන්ද රාගයේ නානත්වයක් වෙනස් බවක් තියෙනවා. හැමෝටම ඇති වෙන එකක්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියා බික්කු සියා සියා බික්කූති භගවා ආවෝච ඔව් සංරාගයේ වේමත්තතාවයක් තියෙනවා ඉද බික්කු ඒකච්ඡස් ඒකච්ඡස්ස එවං හෝති ඒව රූපං සියා අනාගත මද්ධානං එවං වේදනා සියා අනාගත මද්ධානං එවං සංඥා සියා අනාගත මද්ධානං එවං සංඛාරා සියා අනාගත මද්ධානං එවං විඥානං සිය අනාගත මද්ධානං එවං කෝ භික්ඛු සියා පංච උපාදානස්කන්ධේසු චන්දරාග වේමත්තතාවයි අනේ අනාගතේ මෙහෙම කෙනෙක් වෙනව නම් හොඳයි මෙහෙම මෙහෙම සැප තියෙන කෙනෙක් වෙනව නම් මෙහෙම මෙහෙම සතුට විඳින කෙනෙක් වෙනව නම් මේ වගේ වේදනා විඳින සැප විඳින කෙනෙක් මේ වගේ රූපයක් තියෙන කෙනෙක් වෙනවා කෙනකෙනාගේ ඔන්න ඔය වගේ අදහස් තියෙනවා ඒ අදහස් ඇතිව තමයි බොහෝ අය කටයුතු කරන්න මේ වගේ උපාදාන වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ කෙනකෙනාට ඇති වෙන අදහස් නානත්වේ නිසා කිව්වා චන්දරාගේ නානත්වයක් තියෙනවා කියලා. ඒක අපි සරලව කිව්වොත් මේ හැමෝටම කැමති යමක් පෙන්වුවොත් මේ හැමෝම එක විදිහටම ඕකට කැමති නෑ. නේද කෙන කෙනා විවිධාකාරයෙන් තමයි කැමැත්ත. අන්න ඒ නිසා මේ එකම රූපේ ආරම්භය විවිධාකාරයේ චන්දරාගයන් උපදිනවා. ඒ චන්දරාගයන් උපදින්නේ තම තමා ඇති කරගන්නා කල්පනාව මත. තම තමා හඳුනා ගන්නා ආකාරය මත. ඊට පස්සේ කිත්තාවතාපන බන්තේ කන්දානං කන්දාදි වචනං හොන්ති ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මේ ස්කන්ධයන්ගේ ස්කන්ධ පඤ්ඤප්තිය කෙතකින් වෙනවද කියලා අහන. ස්කන්ධයන්ගේ ස්කන්ධ පඤ්චය පඤ්ඤප්තිය පණවන්නේ කොහොමද? ඒකේ සීමාව කොතකද කියලා අහන. එතකොට කියනවා යංකින්චි බික්කු රූපං අතීතං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකා වා සුකුමා වා හීනං වා පනීතං වා යං ධූරේ සම්තිකේ වා අයං රූපක්ඛන්දු රූපස්කන්ධය කියලා කිව්වේ මේ අපිට පේන රූපයට විතරක් නෙවෙයි. කියනවා අතීත රූපයක් තියෙනවා නම් අනාගත රූපයක් තියෙනවා නම් වර්තමාන රූපයක් තියෙනවා නම් මම යයි කියාගන්න ආධ්‍යාත්මික රූපයක් තියෙනවා නම් මට පරිබාහිරව පිට සත්ව පුද්ගලයෝ දේවල් වශයෙන් තියෙන බාහිර රූපයක් වෙනවා නම් ඕලාරික රළු ගොරෝසු රූප තියෙනවා නම් සියුම් වූ සුකුම වූ රූප තියෙනවා නම් මේ රූපත් ඊට පස්සේ ඕලාරික හීන වූ රූප කියලා අපි අකමැති වූ අප්‍රිය අමනාප වූ සමහරු නිඳා කරන බලන්නවත් කැමති නැති ඒබඳු රූප තියෙනවා ප්‍රණීත වූ අපි වඩාත් කැමති යම් රූප තියෙනවා ඒ රූපත් අපි සමීපයේ තියෙන රූපත් දුර හෝ බ්‍රහ්ම දිව්‍ය ලෝකවල යම් රූප මේ රූපත් කියන හැම එකක්ම එකට කැටි කරලා අන්තර්ගත කරලා තමයි රූපස්කන්ධය කියලා කියන්නේ එතකොට අතීතේ නිරුද්ධ වුණා නම් ඒකත් රූපස්කන්ධයමයි. අනාගතේ උපදිනව නම් දැන් අද රූපස්කන්ධයේ ඉපදුනාට අනාගතේ පුද්ගලයෙක් උපදින්නේ නැහැ. එදාට උපදින්නේ මේ රූපයමයි. ඒ නිසා සුහීන පනීත දුර ළඟ ආධ්‍යාත්මික බාහිර හැම රූපයකම ස්වභාවයේ එකම ස්වභාවය. ඒ හැම රූපයක්ම නිත්‍ය නෑ ආත්ම නෑ ඒවා සාරවත් වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා මේ විදිහට රූපස්කන්ධය දැක්කේ කියලා. එතකොට අතීතේ නිරුද්ධ වෙච්ච එකක් තියෙනවා නම් ඒක අතීත රූප. ඒකත් රූපස්කන්ධයටමයි අයිති. ඒ විදිහට වේදනාව පිළිබඳව සංඥාව පිළිබඳව සංකාරය පිළිබඳව විඥානය පිළිබඳව ඔය විදිහට දැනගන්න. එතකොට අතීතේ මට හිතුණා කියලා ගන්නකොට අපි දැනගන්නේ නැහැ. ඒ අතීත සංකාරයක්. ඒ සංකාරයේ පුද්ගලෙක් නෙවෙයි. අතීතේ මෙහෙම වුණා එහෙම නැත්නම් අනාගතේ මෙහෙම කරනවා කියලා මේ ඔක්කොම මේ ස්කන්ධ පහට අපි ගලප ගලපා දකින්න පුරුදු වෙන්න. ඉතින් අන්න ওই විදිහට මේ පංච උපාදාන ස්කන්ධේ පඤ්ඤප්තිය පැනවීම එකකට තියෙනවා කීයක්ද? 11 ආකාරයක්. ඒ කොලස් ආකාරයෙන් එතකොට දැන් අපි ඒවා දැනගන්නවා අතීත රූප කියන්නේ මොනවද ආධ්‍යාත්මික රූප කියන්නේ මොනවද බාහිර රූප කියන්නේ මොනවද කියලා අපි දැනගන්නවා එතකොට රූපස්කන්ධය කියනක බුදුරජාණන් වහන්සේ විවිධ න්‍යායන් වලින් බෙදනවා සූත්‍ර ක්‍රමයට බෙදනවා අභිධර්ම ක්‍රමයට බෙදනවා මේ බෙදලා බෙදලා අපිට පෙන්වන්නේ පුද්ගලයේ සත්වයේ කියන දෘෂ්ටි එතන තියාගන්න එපා කියලා. දැන් මේ බෝඩ් එකේ තියෙන ඔබට බලන්න පුළුවන් මේ 28 රූප ක්‍රමයට බුදුරජාණන් වහන්සේ මේ කියපු රූපස්කන්ධයම කොටස් 28කට බෙදලා පෙන්වනවා. ඒක ඇතුලේ තියෙනවා සත්‍ය වශයෙන් ප්‍රත්‍යයෙන් උපදින රූප ටිකක්. ඒවට කියනවා නිෂ්පන්න රූප කියලා. ඒ නිසා පවතින රූප ටිකක් තියෙනවා. ඒවට කියනවා අනිෂ්පන්න රූප කියලා. මේ විදිහට ඊට පස්සේ ඔය අභිධර්ම බෙදීම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සූත්‍ර ක්‍රමයට බෙදනවා ඒ රූපස්කන්ධය තමයි ඔන්න ඔය සතර මහා ධාතු හැටියට උපාදාය රූප හැටියට බෙදුවේ. තවත් ක්‍රමයට දැන් අපි කියන කුණුප කොටස් 32ක් වශයෙන් බෙදුවේ මේ රූපස්කන්ධය. ඊට පස්සේ නවසීවතිකයේ හැටියට අසුභයේ වශයෙන් පෙන්වෙත් මේ රූපස්කන්ධය. එතකොට මේ කියන රූපස්කන්ධේ විවිධ ක්‍රම වලට බෙද බෙදා පෙන්වුවේ අපි මේ රූපය කෙරෙහි තියෙන වැරදි දෘෂ්ටිය අදහස අයින් කරගන්න. ඒ නිසා ඔය කොයි ක්‍රමයකින් හරි ගමන්නේ එකක් අධ්‍යයනය කරලා ගවේෂණය කරලා කෙනෙක් නුවණක් ඇති කරගත්තොත් මේ රූපය කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි මේ රූපය නিত্য එකක් නෙවෙයි මේ රූපය සැප උපද්දවන එකක් නෙවෙයි මේ රූපය ආත්ම එකක් නෙවෙයි මේක ප්‍රත්‍යයෙන් හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා ඔය නුවණ කෙනෙක් ඔය කොතනින් හරි ඇති කරගත්තා නම් ඒකයි අවශ්‍යයි එහෙම නැතු මේ වගේ දක්ෂයෙක් වෙලා මේ වගේ මේ ව්‍යක්ත විසරද වෙන්න නෙවෙයි කිව්වේ. මේකෙන් අපේ කෙලෙස් යයින් කරගන්නයි කියන්නේ. ඔන්න ඊට පස්සේ ඊළඟ භික්ෂුන් වහන්සේ අහනවා කෝනුකෝ බන්තේ හේතු කෝ පච්චයෝ රූපක්ඛන්දස්ස පඤ්ඤාපනාය කෝ හේතුකෝ පච්චෝ වේදනාස්කන්ධ වේදනාක්ඛන්දස්ස පඤ්ඤපනාය කෝ හේතුකෝ පච්චෝ සංඥාක්ඛන්දස්ස පඤ්ඤපනාය කෝ හේතුකෝ පච්චෝ සංකාරක්ඛන්දස්ස පඤ්ඤපනාය කෝ හේතුකෝ පච්චෝ විඥානස්කන්ධස්ස පඤ්ඤපනාය ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ රූපස්කන්ධයේ පැනවීමට හේතුව මොකක්ද වේදනස්කන්ධය පැනවීමට සංඥාස්කන්ධය සංකාරස්කන්ධය පැනවීමට හේතු මොකක්ද? විඥානස්කන්ධය පැනවීමට හේතු. අන්න එතකොට කියනවා චත්තාරකෝ බික්කු මහා භූතා හේතු චත්තාරෝ මහා භූතා පච්චය රූපස්කන්ධස්ස පඤ්ඤපනාය. රූපස්කන්ධය පැනවීමට හේතු මොකක්ද? සතර මහා ධාතු සතර මහා ධාතුව නිසා උපත් උපාදාය රූපයි කියන ඔන්න ඔය ටික නිසා තමයි රූපස්කන්ධය කියන යමක් පැනෙන්නේ. ඊට පස්සේ පස්සෝ හේතු පස්සෝ පච්චෝ වේදනාස්කන්ධස්ස පඤ්ඤපනාය. වේදනාව පැනීමට හේතුව මොකද්ද? ස්පර්ශය. ඒ විදිහට කියනවා මහනේ සංඥාව පැනීමට හේතුව ස්පර්ශය. සංකාරය පැනවීමට හේතුව මොකද්ද? ස්පර්ශය. විඥානය පැනවීමට හේතුව මොකද්ද? නාම රූප කියලා. කෝ හේතු කෝ හේතු නාම රූප පත්‍ය විඥාන ස්කන්ධස් එතකොට හැම විඥාන ස්කන්ධයක්ම පණවන්න නාම රූප දෙක හේතු වෙනවද දැන් මෙතන කියලා තියෙන නාම රූප හේතුවෙන් විඥාන ස්කන්ධය උපදිනවා එතකොට එහෙම මම ප්‍රශ්නයක් අහුවා යම් තැනක විඥාන ස්කන්ධය උපදිනවා නම් ඒ හැම තැනකම නාම රූප දෙක තියෙනවද ඔව් නාමේ නැතුව පහළ වෙන්නේ නැහැ. නාම රූප දෙකම. <laughs> නෑ නිවන ගැන නෙවෙයි මං කියන්නේ. නිවනේ මොකක්වත් නැහැ. ස්කන්ධ කිසිවක් නෑ. නාම රූපය ඇසුරු කරගෙන තියෙනවනේ සංකාරය. සංකාරපච්චය විඥාන. ඒතකොට සංකාරයේ ඉපදුනේ කොහෙද? එක්කෝ හදේ වස්තු රූපය තුල එහෙම නැත්නම් චක්කු ඇහැ කන නාසය දිව ශරීරය ආදී මේ තනකනේ එතකොට රූපය ඇසුරු වෙනවා. එහෙම නැතුව සංකාරයක් හෝ විඥානයක් උපදින්න පුළුවන්ද බැරිද? හ්ම් ආන්න රූප ලෝකයේදී රූපයෙන් තොරව විඥානය උපදින. ඒකට කියනවා විඥාන පත්‍ය නාමං කියලා. විඥාන පත්‍ය චට්ඨායතනං කියලා කියනවා. හයවෙනි ආයතන. ඒකට රූපය ඕනේ නැහැ. තියෙනවා නේද? ඔව් ඒවා අරූපාවචර බ්‍රහ්ම ලෝක. එතකොට තවත් තියෙනවා නාමයේ නැතුව රූපය විතරක් පහළ වෙනවා. නේද? ඒ කොහෙද? අසඤ්ඤතල්. අන්න ඒ වගේ සංඛාරයේ මත තීරණය වෙනවා. දැන් කෙනෙකුකට අදහසක් ඇති වෙනවා මේ හිත නිසා වේදනා සංඥා සංකාර නිසා තමයි හැම දුකක්ම වෙන්නේ. අනේ මේවා නැතුව උපදිනවනම් කොච්චර හොඳයිද කියලා අදහසක් එනවා. ඒ අදහස තුල එයා ධ්‍යාන භාවනා කරනවා. අන්න ඔහු චතුත්ථ ධ්‍යානයේ දක්වා හිත දියුණු කරන ඔය අදහස තුල. එතකොට ඒ කර්මය නිසා ඔහු එතනින් මැරිලා ගිහිල්ලා රූපය විතරක් පහළ වෙනවා අසඤ්ඤතාවය. අරූපාවචර ලෝකවල හිතනවා රූපේ නිසා තමයි මේ හැම දෙයක්ම හැම දුකක්ම ගුටි බැල කණ්ඩ වෙන්නේ බැනුම් අහන්න වෙන්නේ රූපේ නිසා. අනේ මේ රූපේ නැත්තම් කොච්චර හොඳයිද කියලා එයා අදහස දිනුනවා. ආන් ඒ නිසා රූපේ නැතුව පහළ වෙනවා නාමස්කන්ධ ටික විතරක් චතුෝකාර භවයේ. හොඳයි අපි ඒ විදිහට මේ ස්කන්ධ ටික පැනවීමට එතකොට රූපය හටගත්තේ මහ භූත නිසා. වේදනාව හටගත්තේ ස්පර්ශය නිසා. දැන් මේ කාරණාව ඇයි අපිට කියන්නේ? වේදනාව ඇති වෙනකොට මට දුකක් ඇති වෙනකොට දුක් වේදනාවක් නේද? දැන් අපිට අපි හිතන්නේ දුක් වේදනාවක් ඇති වෙනකොට වෙන එකක්. ඒ නිසා දැන් මේක කිව්වේ ඕක පැත්තකට දාන්න නෙවෙයි නේද? කවුරු හරි බයිනකොට දුකක් එනකොට අහවලා කියලා ඇඟිල්ල දික් කරන්න යන්නේ නැතුව ස්පර්ශය නිසා මෙතන වේදනාවක් දුක්ඛ සහගත වේදනාවක් ඇති වුණා නේද කියලා හිතුවොත් එහෙම අර පුද්ගලයාට අපි බනින්න යන්නේ නැහැ. ඒ නිසා අපි කර්ම රැස් කරගන්න යන්නේ නැහැ. ඔන්න ඔයක තමයි අපි මේ ධර්මයෙන් ලබා ගන්න ධර්ම සරණ ධර්මයේ ලාභය. නිසා ඒකටයි මේ කිව්වේ. අපිට දුකක් එනකොට මේක තියාගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ ශ්‍රීමුකයෙන් දේශනා කරේ වේදනාව ස්පර්ශය නිසා හටගත්. ඒ ස්පර්ශය කොහෙද ඉපදුනේ? මෙහි ඉපදුනේ. මේ ස්පර්ශයට හේතුව ඒ විදිහේ අපිට පුද්ගල භාවයෙන් වේදනාවක් එනවනම් අවිද්‍යා සම්පස්සයක් ඒක. අවිද්‍යාව නිසා අවිද්‍යාවත් එකතු වෙලා ඇතිවෙච්ච ස්පර්ශයක්. එහෙනම් ඒ වේදනාව, ඒ ස්පර්ශය, ඒ දුක ඔක්කොම හටගත්තේ මෙහි. අරුව ඇති කරාද? අහවලාද? නෑ. ස්පර්ශය නිසා ඉපදුනේ. හැබැයි ස්පර්ශය නැති වෙනකොටම මේ ටික නැති වෙනවා කියලා. ඔන්න ඕක දේශනා කරා බුදුරජාණන් වහන්සේ. මට පෙවුන්නේ නැති වුණාට මේක ප්‍රත්‍යක්ෂ කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වනනම් මේක ඇත්ත නේද කියලා ආන්‍යා මුලින්ම සද්ධාවෙන් හිතන්න පුරුදු වෙනවා. එතකොට ඔහුගේ දුක ගෙවීමට යනවා. ඊට පස්සේ අන්න ඒ විදිහට මේ විඥානය ආදී හැම එකක්ම අපේ ජීවිතයට ගලපා ගන්න කියන්නේ ඔන්න ඔය විදිහ නැත්නම් අපි මේවා මේ අපි මේ බණ පද වශයෙන් ඉගෙන ගත්තට ඒකේ කිසිම අර්ථයක් නැහැ අපිට. ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් අහනවා කතං පන බන්තේ සක්කාය දිට්ඨි හොಂತಿ. ආ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සක්කාය දිට්ඨිය වෙන්නේ කොහොමද කියලා අහනවා. එතකොට සක්කාය කියලා කියන්නේ මොකද්ද? මොකද සක්කාය කියලා කියන්නේ. පංචස් පංච උපාදාන ස්කන්ධයට තමයි සක්කාය කියලා කියන්නේ. තවත් නම සක්කාය කියලා කියන්නේ. ඒතකොට සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ ඒ පංච උපාදාන ස්කන්ධයේ කෙරෙහි ඇතිවන වැරදි අදහස. වැරදි අදහස තියෙන සක්කාය දෘෂ්ටිය. එතකොට දෘෂ්ටිය කොහෙද ඇති වෙන්නේ? මෙන්න මේ ස්කන්ධ පහ ඇසුරු කරගෙන මේ ස්කන්ධ පහ අරමුණු වෙලා තමයි දෘෂ්ටි ඇති වෙන්නේ. එතකොට කොහොමද මේ දෘෂ්ටි ඇති වෙන්නේ කියලා තමයි අහන්නේ. එතකොට කියනවා මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද බික්කු අසුතවා පුතුක්ජන. ඒ කියන්නේ ධර්මයේ අහලා නැති කෙලෙස් සහිත පුද්ගලයා අරියාණං අදස්සාවි අරිය දස් අරිය ධම්මස්ස අකෝවිද. ආර්යාණං අරියාණං ආර්යයන් දැකලා නැති අරිය ධම්මස්ස අකෝවිද. ආර්ය ධර්මයේ දක්ෂ නැති අරිය ධම්මේ අවිනීතෝ අරිය ධර්මයේ හික්මිලා නැති සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂ ධර්මයන් දැකලා නැති සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ සත්පුරුෂ ධර්මයෝ මේ දක්ෂ නැති සත්පුරුෂ ධම්මේ අවිනීතෝ ඒ සත්පුරුෂ ධම්මේ හික්මිලා නැති කෙනා හිතනවා කොහොමද රූපං අත්තතෝ සමනුපස්සති ඒ කියන්නේ අපි වගේ මොකද්ද රූපයමයි ආත්මය කියලා හිතනවා රූපය මේ රූපයයි මමයි දෙකම එකයි කියලා හිතනවා. ඒක හරියට උපමාවක් පෙන්නනවා. පහනය පහන් සිලුව වගේ කියලා. පහන් සිලුව නිසා අපිට ආලෝකයක් පේනවා. පහන් සිලුව අපිට පේන්නේ ආලෝකය නිසානේ නේද? එතකොට මේ කෙනෙක් හිතනවලු මේ පහන් සිලුවයි ආලෝකයයි දෙකම එකක් කියලා. එහෙම හිතනවද? එතකොට ආන්න ඒ වගේ කියනවා රූපයම කෙනෙක් ආත්මයයි කොට හිතා ගන්නවා. එහෙම අදහසක් ගන්නවා. එහෙම අදහසක් ගන්නෙ කවුද? මෙන්න මේ ආර්ය ධර්මයේ අහලා නැති ආර්යයන් ඇසුරු කරලා නැති කෙනාට එහෙම හිතෙනවා. ඊට පස්සේ රූපං අත්තතෝ සමනුපස්සති ඊට පස්සේ රූපවන්තං වාත්තාන. ඒ කියන්නේ මගේ ආත්මේ රූපවත් එකක්. කියලා ගන්නවා. එතකොට එතන තියෙන ආත්මයේ අනිකක්, රූපයේ අනිකක්. නමුත් මගේ ආත්මී රූපයෙන් යුක්ත එක. කියලා එහෙම අදහසක් ඇති වෙනවලු. දැන් එහෙම හිතෙනවනේ. මගේ රූපයට කියලා අපි මේ බලන්නේ නේද? මම මගේ ඇහැ, මගේ කන, මගේ දිව කියලා. එතකොට දැන් ආත්මය කියලා අරන් තියෙන වෙන එකක්. හරියට ගහක ඡායාව වගේ කියලා කියනවා. ගහ නිසා ඡායාවක් පේනවා. නමුත් ගහ අනිකක් ඡායාව අනිකක්. නමුත් මේ ගහ ඡායාවෙන් යුක්තයි කියලා. ගහේ ඡායාව ගහට අයිති කියලා. වගේ ඒ විදිහ අදහසක් ඇති කරගන්න ඕනේ. එතකොට ඒ කියන්නේ දැන් අර වගේ අපි මේ රූපය මාත්ම කොට ගන්නෙ නෑ කෙනෙක් රූපය ආත්මේ රූපවත් එකක් හැටියට ගන්නවා. ඊට පස්සේ අත්ත්‍යනිවා රූපම් අත්තනිවා රූපං කියලා කියන්නේ ආත්මය තුල රූපය තියෙනවා කියලා හිතන. රූපය ආත්මේ නෙවෙයි. නමුත් ආත්මයේ ඇතුලේ මගේ රූපය තියෙනවා. හරියට මලක සුවඳ තියෙනවා වගේ. මල අනිකක් සුවඳ අනිකක් මේ සුවඳ මලේ තියෙන්නේ කියලා. ඒ වගේ මේ ආත්මයේ ඇතුලේ රූපයක් තියෙනවා. මෙහි ඇහෙන් බලන, කනෙන් අහන, දිවෙන් රස විඳින කෙනෙක් ඉන්නවා. ඇහැට රූපයක් ගැටෙනකොට මේ ඇතුලේ ඉන්නවා කෙනෙක් එයා විසින් අන්න අර ඇහෙන් රූපයක් දකිනවා. දැන් අපි ඕවා කිව්වට hina වුණාට ඔහොම තමයි අපි හිතන්නේ. මේ ඇහෙන්මයි දැක්කේ, මේ කනෙන්මයි ඇහුවේ කියලා කියන්නේ නේද? ආ? ඔව් වන්නේ ඒක තමයි. ඒක තමයි සමහරු දිවුරනව නේද? දිවුරනවා. <laughs> ඉතින් මේ ධර්මයේ දිගින් දන්න කෙනාට ඉතින් මේ ඒක තමයි වැඩි. ඊට පස්සේ රූප අත්ථනිවා රූපං ඒ කියන්නේ ආත්මයේ තුල රූපස්මින් වා අත්ථාන ඊට පස්සේ ඉස්සරලා කිව්වේ ආත්මයේ තුල රූපය තියෙනවා අනිත් කෙනා කියනවා රූපස්මින්වා රූපය තුල ආත්මය තියෙනවා ඉස්සරලා කිව්වේ ආත්මය තුල තිය රූපය අත්ථ නිවා රූපං ආත්මය ඇතුලේ රූපයක් තියෙනවා කියලා අනිත් කෙනා රූපය තුල ආත්මයක් තියෙනවා කියලා දෘෂ්ටියක් ඇති කරනවා දැන් ওই දෘෂ්ටි වරින් වර අපිට මාරුවෙන් මාරුවට ඔය හතරම කෙනකෙනාට විවිධාකාරයෙන් එනවා ওই දෘෂ්ටිය ඉපදුනේ මොකකද රූපය තුල. අන්න ඔය රූපය තුල දෘෂ්ටි හතරක් උපදින. අපිට රෑ දවල් දෙකේ සෝවාන් ඵලයටපත් නොවුණු හැමෝටම ওই දෘෂ්ටි හතරෙන් එකක් රූපේ අරමුණු වෙලා උපදිනවාමයි. ඒ විදිහට වේදනාව පිළිබඳව සංඥාව පිළිබඳව සංකාරය පිළිබඳව ඇතම් කෙනෙක් වේදනාවම ආත්මය කොට හිතනවා. වේදනාව තුල ආත්මය තියෙනවා කියලා හිතනවා. මෙන්න මේ විදිහට මේ එකකට හතර ගානේ පහට 20ක්. ඕකට කියනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. එතකොට මේ 20 ආකාර 20ක් වූ සක්කාය දිට්ඨිය ඉපදිලා තියෙන මෙන්න මේ සත්ව පුද්ගල නෝනු අනාත්මෝ ස්කන්ධ ටිකක් අරමුණු කරගෙන තමයි ඉපදිලා තියෙන්නේ. අන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔන්න ඔය විදියට ධර්මයේ දන්නේ නැති ධර්මයේ අදක්ෂ කෙනා සත්පුරුෂයන් ඇසුරු කරලා නැති කෙනාට ඔන්න ඔය විදිය විපරිත අදහස් ටිකක් උපදිනවා. මෙන්න ඔය නිසා තමයි මේ සක්කාය දිට්ඨිය ඇති වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන නොදකින නිසා දකින් නැති නිසා අහල නැති නිසා මානෙනි මෙන්න මෙහෙම දුෂ්ටිකක් උපදිනවා කියලා අර භික්ෂුන් වහන්සේ ඇහුව ප්‍රශ්නෙට උත්තර දෙන්න. කතම්පන බන්තේ සක්කාය දිට්ඨින හොಂತಿ ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය නොවෙන්නේ කොහොමද කියන එක ඕකම අනිත් පැත්තට කියනවා ඉද බික්කු සුතවා ආර්ය ශාවකා ආසුතවත් ආර්ය ශාවකයා ධර්මයේ අහලා තියෙන ආර්ය ශාවකයා අරියාණං දස්සාවි ආර්යයන් දැකලා තියෙන ආර්ය ධර්මයේ දක්ෂ වූ ආර්ය ධර්මයේ විනීත වූ සත්පුරුෂයන් අහලා තියෙන දන්න දකින කෙනා න රූපං අත්තතෝ සමනපද ඔහු කවදාවත් රූපේ නම් ආත්මය කියලා හිතන්නේ නැහැ ආන්න මේ විදිහට මම මේ වෙලා යන හින්දා කෙටි කරනවා. ඔය විදිහට මේ ධර්මයේ දන්න කෙනා මේ පහෙන් එකක්වත් අර විසි ආකාරයෙන් ගන්නෙ නැහැ. මහණෙනි මෙන්න මේ ආකාරයට බැලුවොත් සක්කාය දිට්ඨිය වෙන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ කෝණුකෝ බන්තේ රූපේ අස්සාදුකෝ ආදීනෝ කිං නිස්සරණං කෝ වේදනා අස්සාදු කෝ ආදීනෝ කිං නිස්සරණං කියලා මේ විදිහට ප්‍රශ්න පහක් අහන මානේ රූපයේ ආස්වාදේ මොකද්ද? රූපයේ ආදීනව මොකද්ද? රූපේ නිස්සරණය මොකද්ද? වේදනාවේ ආස්වාදේ මොකද්ද? වේදනාවේ ආදීනව මොකද්ද? වේදනාවේ නිස්සරණය මොකද්ද? අන්න එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කෝ වික්කු රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපේ අස්සාදු යම් රූපං අනිච්ච දුක් අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයං රූපේ ආදීනෝ යෝ රූපේ චන්දරාග විනයෝ චන්දරාග පහානෝ ඉදං රූපේ නිස්සරණ පැහැදිලි වුණාද රූපේ ආස්වාදේ කියලා කිව්වේ මොකද්ද යම් රූපයක් ප්‍රත්‍ය වෙලා සුඛයක් සෝමනස්සයක් කායික සුඛයක් හෝ මානසික සුඛයක් උපදිනවා නම් අපි රූපයක් දැක්කහම සමහර අය සතුටු වෙනවා නේද හොඳ සද්දයක් අහනකොට සතුටු වෙනවා මේ රූපය නිසා ආස්වාදයක් උපදිනවා මේ රූපයේ ආස්වාදයයි කියලා දකින්න කිව්වා ඇයි ඔහොම දකින්න කිව්වේ දැන් අපි ඕක දකින්නේ නැද්ද රූපේ ආස්වාදය. අපි රූපේ ආස්වාදය දකින්නේ නැහැ. රූපේ ආස්වාදය හරියට දකනවා නම් මේ ආස්වාදය කියන එකට අපි ඇලෙන්නේ නැහැ. ඇයි? ආස්වාදේ තියාගන්න පුළුවන්. මම ඇති කරගත්තු එකක්ද? නෑ. මේකේ සතුටු වෙන්න බෑ. සතුටු වෙලා තියාගන්නේ කොහොමද? ඒක රූපේ බින්දෙනකොට නැති වෙලා යනවා. ඇයි රූපං පටිච්ච රූපේ නිසයි ආස්වාදය රූපේ කියන එක යා දන්නවා මොකද්ද? රූපේ කියන්නේ ස්පර්ශය නිසා අවස්ථාවට ඉපදිච්ච එකක්. ඕකේ අවස්ථාවට ආස්වාදයක් එනවා. හැබැයි ඕකේ ඇලෙන්න බෑ. ඇලුනත් ඕක නැති වෙලා යනවා කියලා දකින කෙනා ආස්වාදයේ ආස්වාදයේ හැටියට දකිනවා. නැති දෙයක් තමයි මේ ආස්වාදයේ තියෙන්නේ. ඒ කියන්නේ රූපය නිසා ආස්වාදයක් උපදිනවා. එහෙම අපිට නিত্য වූ තියන හෝ මගේ කරගන්න පුළුවන් ආස්වාදයක් නැහැ. නැහැ. එහෙම ආස්වාදයක් නැහැ. ආ ඒ නිසා රහතන් වහන්සේත් ආස්වාදයේ විඳිනවා. රස ආහාරයක් ලැබුණා මේ රසයේ තියෙන ආස්වාදය දකිනවා. දිට්ඨ ධම්ම සුඛ විහරණයේ සඳහා රහතන් වහන්සේලා ධාන වලට සමවදිනවා. හැබැයි ඒ ආස්වාදේ කවදාවත් තියාගන්න, අල්ලගන්න, නිත්‍ය කරගන්න හදන්නේ නෑ. ඒ නිසා ආස්වාදේ ආස්වාදේ හැටියට දකින්න කමන්නේ. ඒක අපිට මේ අයින් කරන්න එපා කියලා මේව පැත්තකට දාන්න කිව්වේ නෑ. හැබැයි යෝගේ එල්ලෙන්න යන්න එපා. ඕක තියාගන්න යන්න එපා. තියාගන්න ගියොත් මොකද වෙන්නේ? ඔය ආස්වාදයේ වෙනස් වෙනකොට මෙන්න මෙහි පිච්චෙනවා. මෙහි දුක එනවා. අන්න ඒ නිසා මේ පිච්චෙන එක අපි ගන්නෙ. ඇයි බිඳෙන නැති වෙන ආස්වාදේ ඒක අපි හැමදාම දැන් දෙමව්පියෝ දරුවෝ බිරින්දෑරු ස්වාමියවරු කියන තැන ඉඳන් රැකී රක්ෂා ගොවි තැන්පත් මේ තැන ඉඳන් අපි මේවා අල්ලා ගන්නකොට මේවා නිරන්තරයෙන් වෙනස් වෙනවා විපරිණාම වෙනවා හැමදාම අපිට දුක් විඳ හැමදාම පිච්චි පිච්චි හැමදාම ශෝක කර කර ඉන්න වෙන්නේ කවදාවත් මේ ඔළුවට නිදහසක් එන්නේ නැහැ ඇයි ඒවා අපි අල්ලා ගන්නවා බදා ගන්නවා ඒවා ඔස්සේ අපි හඹාගෙන යනවා ඒ නිසා කවදාවත් ඒ සැනසෙල්ලක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ වයින් අතීතේවත් සැනසෙලි වෙන්නේ නැහැ. අද විඳින්නෙත් නැහැ. අනාගතේ විඳින්නෙත් නැහැ. සැනසෙල්ල කියන එක ආවනම් ආවේ ඔහු මේවට තියෙන ආසාව අල්ලා ගැනීම අත්හැරියොත් විතරමයි ඔහු සැනසෙන්නේ. නැත්තම් අල්ලගන්න අල්ලගන්න වෙන්නෙම ඔහු පසුතැවෙන එක දුක් විඳින ඒ වගේ ආදීනවයි. එහෙම ඒකත් ඒ වගේ. ඒකෙත් අපි ගැටෙනවනේ නේද? අපි කැමති දේ ඇලිලා ඉන්නකොට එකපාරම වෙනස් වෙනකොට ආන් රූපේ ආදීනව පහළ වුණා. ඉතින් ඔළුවේ අත්ගගා, පපුවේ අත්ගගා හඬනවා. ඇයි මෙහෙම වුනේ? ඇයි මට මෙහෙම කරේ? මෙච්චර හොඳට හිටපු මම කියලා විලාප දිදී අඬනවා. එතකොට පරිදේවගේ ආදේවනා, පරිදේවනා, ආදේවි තත්තම්, පරිදේවි තත්තම් කියලා කියන්නේ සෝකෝ, සෝචනා, සෝචි තත්තම්. ශෝක කරනවා ඇතුළත දැවෙනවා වචන කිය කියා හඬනවා ಗುಣ කිය කියා හඬනවා ඒ අරමුණු බදාගෙන හඬනවා ඇයි මේ ආදීනව ආදීනව හැටියට දැක්කේ නැහැ ඒ නිසා අන්න මේ ආස්වාදයේ ආදීනවයයි දෙකෙන් තුලම තියෙන්නේ දුක ඒ නිසා රූපේ නිස්සරණය ආන යම් රූපයකට තියෙන ආසාව කැමැත්ත අත්හැරියානම් ඒකයි රූපේ නිස්සරණය එහෙම නැතුව මේ රූපය අයින් කරන්න කිව්වේ නෑ. ඒවා වලින් ඈත් වෙන්න නෙවෙයි කිව්වේ. ඒ රූපයේ තියෙන චන්දරාගය දුරු කරන්න. ඒකට තියෙන බැඳීම අයින් කරන්න ඔහු රූපෙන් මිදුණා වෙනවා. ඒකයි රූපේ නිස්සරණේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වව අදාළා. ඒ විදිහට මේක අපි ගලප ගන්න ඕනේ වේදනාව කෙරේ සංඥාව සංකාරේ විඥානයේ පිළිබඳව. හොඳයි තව වටිනවා ටිකක් තියෙනවා කතා කරන්න මේ තව ඉදිරියේ ප්‍රශ්න ටිකක් අහනවා මේ ටික අහගෙන යනකොට මේ කර්මය සම්බන්ධ කරලා ප්‍රශ්න ටිකක් අහන්න. දැනට අපි මේ කාල වේලාව ඉක්මවිලා තියෙන්නේ දානීය සඳහා කටයුතු සූදානම් කරගන්න. ඉතින් ඒ නිසා මේ තව ඉතුරු බොහොම රසවත් ටිකක් තියෙනවා. ඉතින් මේ ටික පෙන්නලා පෙන්නුවට මේකෙන් මිදෙන මාර්ගය තව පෙන්නුවේ නැහැ. ඒ නිසා ඒ ටික අපි හවස් වරුවේ කතා කරන්න ඉඩ තියෙනවා හතරට විතර වගේ හොඳයි හැම දිනාටම මේ ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණයේ බලයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස්ව ලබන සාන්ත සුඛ නිවනින් සැනසීමට මේ කුසල් උතුම් පාරමිතාවක් වේවා